නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සේ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සංති අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ සෝදානම් වෙන්නේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව ධර්ම දේශනා මාලාවෙහි සතරවැනි ධර්ම දේශනාව සිද්ධ කරන්නට අද ධම්මානුපස්සන සතිපට්ඨානය පිළිබඳවයි දේශනාව සිද්ධ කෙරෙන්නේ ධම්මානුපස්සනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකාර පහකින් අපි අර කායානුපස්සනාව පිළිබඳව විග්‍රහ කරද්දී ප්‍රධාන කර්මස්ථාන හයක් හැටියට අපි පැහැදිලි කළ මේ ධම්මානුපස්සනාවේදී තථාගතයන් වහන්සේ ප්‍රධාන කර්මස්ථාන පහක් හැටියට මේ ධම්මානුපස්සනාව දේශනා කරනවා. පළවෙනි එක තමයි නීවරණ ධර්ම. පංච නීවරණයන් තමන්ගේ චිත්ත સંතානෙහි පහළ වෙන්නා වූ නීවරණ ධර්ම පිළිබඳව සිහි කල්පනාවෙන් යුක්තව ඒ පිළිබඳව අවබෝධය ඇති කරගන්නට කරන භාවනාව නීවරණ පිළිබඳ භාවනාව. ඊළඟට පංච උපාදානස්කන්ධයන් පිළිබඳව රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදාන කියන මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව කරන භාවනාව. ඊළඟට තුන්වෙනි එක තමයි ආධ්‍යාත්මික බාහිර ආයතන. ඇස කන නාසය දිව ශරීරය මනස සහ ඒවට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්. මේවා පිළිබඳව කෙරෙන භාවනා. ඊළඟට හතරවෙනි එක තමයි බෝධ්‍යාංග ධර්ම. සප්ත බොජ්ජාංග ධර්ම. පස්වෙනි එක තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. මේ සිතේ පහළ වෙන යහපත් සහ අයහපත් ධර්ම සමූහයක් තමයි මේ වෙන වෙනම තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ මේවා පිළිබඳව අවධානය යොමු කරමින් සිහිය පවත්වමින් කෙනෙකුට සතිපට්ඨාන භාවනාව පුහුණු කරන්න පුළුවන්. ඉතින් මම ඒකයි කිව්වේ මේ ධම්මානුපස්සනාව පිළිබඳ දේශනාවට බොහෝ කාලයක් ගත කරන්නට වෙනවා. මොකද මේවා එකින් එක වෙන වෙනම පැහැදිලි කරගන්නට සිද්ධ වෙනවා. ඉතින් මේවා වෙන වෙනම පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ නම් මේවා එක එක ගැන වෙන වෙනම ධර්ම දේශනා පැවැත්වුවොත් යම් තරමක වැටහීමක් ඇති කරගන්නට පුළුවන්. ඊට පස්සේ තවත් දීර්ඝ කාලයක් මේවා පිළිබඳව ඇති වෙන ගැටලු නැවත නැවත සාකච්ඡා කරන්නට ඕන. තවත් කාලයක් ඒ දැන හඳුනාගත්තු දහම් පුහුණු කරන්නට ඕන. එතකොට නැවත ගැටලු මතුවෙනවා. මෙන්න මෙහෙම තමයි මේ භාවනාව ගැඹුරට පුරුදු පුහුණු කරද්දී අපට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් අපට මේ අවස්ථාවේ කාල වේලා තියෙන හැටියට අපි ධම්මානුපස්සනාවට දවස් දෙකක් පමණ වෙන් කරගත්ත ධර්මදේශනා දෙකක් පමණ ඒ නිසා ඊටා ගැඹුරට නොගිහින් මූලික වශයෙන් ආරම්භ කරන කෙනෙකුට ඕනෑම කෙනෙකුට ආරම්භ කරලා පුහුණු කරන්නට පුළුවන් ආකාරයෙන් සරල මට්ටමින් මූලික හැඳින්වීමක් කළොත් හොඳයි කියලයි අපි අදහස් කළේ මේ ධර්ම දේශනා දෙක තුලදී. එතකොට අද අපි කාල වේලාවේ හැටියට නීවරණ ධර්ම පංච උපාදානස්කන්ධය සහ ඉඩකඩ තිබුණොත් ආයතන ධර්ම පිළිබඳව අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඉදිරි ධර්ම දේශනාවේදී අපිට බොජ්ජංග ධර්ම සහ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා බහ කරන්නට ඉඩකඩ තියාගන්න. ඉතින් අද කරුණු පැහැදිලි කරද්දී කාල වේලාව තියෙන හැටි අනුව අපි කරුණු ගොනු කරගන්නට උත්සාහ කරමු. නීවරණ නීවරණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මනස ආවරණය කරන නිවන් මඟ අහුරන මනසේ ප්‍රභාව දීප්තිය නැති කරන ධර්මතාවයන් මනසේම පහළ හරියට අර යකඩෙහි මලකඩ හටගෙන යකඩේ තියෙන පිරිසිදු බව නැති කරන්නාසේ යකඩෙහි තියෙන දීප්තිය උපය නැති කරන්නාසේ අපේ සිතේ තියෙන දීප්තිමත් බව ශක්තිමත් බව උපවත් බව නැති කරන්නට මේ මනස තුලම යම් යම් ධර්ම හටගන්නවා යකඩවල මඩකඩ හටගත්තාම දීප්තිය විතරක් නෙමෙයි ශක්තියක් නැති වෙනවා. ටිකෙන් ටික ඒ මලකඩ විසින්ම කාලා විනාශ මුඛයට යනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ සිතේ පවතින ශක්තිය, බලය, හැකියාව, දීප්තිය, ප්‍රභාව, ගුණාත්මක බව මේ සියල්ලක්ම විනාශ කරන්නට හේතු වෙන ධර්මතා අපේ මනසේ පහළ වෙනවා. පොදුවේ ඒවට කෙලස් කියලත් හඳුන්වනවා. නමුත් මේ කියන කරුණු පහ විශේෂයෙන් අපට ಗುಣධම් වඩන්න බාධා කරන නිසා ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. නිවන් මඟ අහුරන, මනස ආවරණය කරන, මනස අඳුරු කරන, ප්‍රභාව නැති කරන, ශක්තිය විනාශ කරන ධර්ම. බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයකදී උපමාවක් හැටියට දේශනා කරනවා හරියට මේ නීවරණ කියන ඒවා ගස්වල හැදෙන පිළිල වගේ. පිළිල කියලා කියන ඒවා දන්නවනේ දැන් ඇහැටු වර්ග තියෙනවා පිළිල හැටියට. එතකොට ඇහැට්ටු වර්ග ඊළඟට නුග වර්ග තියෙනවා. මේවා පුංචි ඇට. තාම දැන් නුග ඇටයක් ගත්තන් පස්සේ තාම කුඩායි. හැබැයි ඒක කොහේ හරි ගහක අත්තක ඇලුනොත් එතන පැලවෙනවා. ඒකට ආය අමුතුවෙන් පස් තියෙන්න ඕන පොහොර තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඒ පිළිනවල ස්වභාවය තමයි ඇලිච්ච තැන පැලවෙනවා. හැබැයි එහෙම පැලවුණාට පස්සේ ටික කාලයක් යනකොට අර ගහේ පොත්තම ඒ ගහේ සාරයම තමයි අර පිළිලයට සාරය කරගන්නේ. ඊට පස්සේ ටික කාලයක් යනකොට අර මුල් ගස සම්පූර්ණයෙන් වසාගෙන අර පිළිලය එහෙම නැත්නම් අර ඇහැටුව නුගය වර්ධනය වෙනවා. අන්තිමට මුලින් තිබිච්ච ගහ හොයන්න නෑ. පස්සේ එතන තියෙන්නේ පිළිලය පමණයි. අන්න ඒ වගේ පුද්ගල මනසෙහි මේ ධර්මතා මොනවද ඒ ධර්මතා පහක් දක්වනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා. එතකොට කාමච්ඡන්ද කියලා කියන්නේ කාම කියලා කියන්නේ කැමැති බව. කොමකින් කැමැති වීමද? ඇහින් දකින්නට කැමැතිද? කාම. දැන් මෙතන මේ කාම කියලා කියන්නේ අපට හුඟක් වෙලාවට කාමයයි කිව්වහම පොදුවේ අදහස් වෙන්නේ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව මෛතුන සේවනය තමයි කාමයේ හැටියට හුඟක් වෙලාවට සිතට එන්නේ. නමුත් මෙතන කාමච්ඡන්ද කියලා කියන්නේ ඒ පිළිබඳ උනන්දු කැමැත්ත පමණක් නෙමෙයි මේ සිතින්, කයින්, එහෙම නැත්නම් අපේ ඇහින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් සහ සිතෙන් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි යමක් විඳින්නට කැමති නම් ඒ විඳින්නට කැමති දේ පොදුවේ කාම කියන නමින් හඳුන්වනවා. එතකොට දැන් මෙහෙම කියනකොට පින්නතුන් ගැටලුවක් මතු කරගන්නට එපා. එතකොට දැන් මේ කාමය කියන එක සම්පූර්ණයෙන් නැති වුණොත් කොහොමද පවතින්නේ? ගිහි ලෝකයේ පැවැත්ම සඳහා කාමයේ එක්තරා ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා. දැන් තථාගතයන් වහන්සේ මේ දක්වන්නේ නමුත් මේවයින් මනස අඳුර වෙනවා. ඒක අපි වටහා ගන්නට ඕනේ. මනස අඳුර වෙනවා. නමුත් පැවැත්ම සඳහා ලෝකය තුල ජීවත් සඳහා ඒ කාමයේ එක්තරා ප්‍රමාණයකින් අවශ්‍ය වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැවැත්මට නොගිහින් පවතින්නට උදව් නැවැත්ම කියලා කිව්වේ නිවන මේ භව ගමන නිමා කිරීම. එතකොට භව ගමන නිමා කරන්නට නොදී සත්‍ය ආසසරේ පවත්වන්නට මේ කාමය මේ ෂඩේන්ද්‍රයන්ගෙන් දේවල් අරමුණු කරන්නට විඳින්නට ඇති කැමැත්ත Tamanට උදව් වෙනවා. එතකොට නැවතත් මම සිහිපත් කරනවා අපි වෙසක් පොහොය දවසේ සිද්ධ කරපු මූලික දේශනාව. ඒ මොකද්ද? පැවැත්ම සහ නැවැත්ම. අපි හොඳට මතක තියාගන්න ඕනේ Taman දැන් ඉන්නේ කොතනද කියලා. මේ ධර්ම කාරණා හඳුනා ගන්නකොට Taman ගිහියෙක් නම් ගිහියෙක් කියන સંદર્ભය තුල ඉඳගෙන උන මේවා තේරුම් ගන්නට. තමන් පැවිද්දෙක් නම් පැවිද්දෙක් කියන સંદર્ભය තුල ඉඳගෙන ඕන තේරුම් ගන්න. ගිහියා පැවිද්දෙක් කියන සංඥාව පැවිද්දෙක් හිතන මතන ආකාරයට මේවා පිළිබඳව හිතන්නට ගියොත් ගිහි ජීවිතේ මහා පටලැවිල්ලක් ඇති කරගන්න. ඒක සමබරතාවය නෙමෙයි. ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. ඒක අපි හොඳට මතක තියාගන්නට ඕන. එහෙම නොවුනොත් මේ කාරණා අපි දැඩිව ග්‍රහණය කරගත්තාම ඒන් පැවැත්ම බොහෝ විට අවුල් කරගන්නට ඉඩකඩ තියෙනවා. අපි නිරන්තරයෙන් කරුණු කියද්දී මේවා සිහි කරන්නේ බොහෝ විට පටලවෙන තැන්. ඕන කෙනෙකුට වරදින්නට පුළුවන්. මොකද අපේ මනස මේ ප්‍රත්‍යජන මනස පුරුදු වෙලා තියෙන්නේ මොකක හරි එල්ලුනොත් ඒකෙම එල්ලිලා ඉන්නේ. ඒක තමයි මනසේ ස්වභාවය. ඒකනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. ද්වේමේ භික්ඛවේ අන්ත අන්ත දෙකක් තියෙනවා. ඇලුනොත් ඇලුනා. ආයෙ ගලවන්නම බෑ. ගැටුනොත් ගැටුණා. ඒකේ නීරස බව දැනিলা ඒක එපා වුණොත් ඊට පස්සේ වීසි කරනවා. ආ ඒකේ මොකක් හරි පස්සට ප්‍රයෝජනයක් තියෙයිද ආය අසුරු කරන්න ඕනේ. ඒ මුකුත් ගැන හිතන්න. ඒක කෙලින්ම එහෙම gediya පිටින්ම වීසි කරනවා. එහෙම ස්වභාවයක් තමයි මේ මිනිස් මනසේ තියෙන්නේ. අල්ලගත්තොත් ආයේ ගලවන්න බෑ ලේසියෙන්වත්. ආයේ වෙන මොකවත්ම මේ මනසට හේතු ගන්නන්නට බෑ. එහෙම නෙමෙයි කියලා ඕකේ තව මෙහෙම මෙහෙම ආදීනමයක් තියෙන. ඕකෙන් මෙහෙම ඒ කිසි දෙයක් හේතු යන්නේ නෑ. හාත්පසින්ම වැළඳගෙන බදාගෙන එහි ගිලිලා. එපා කියලා කිව්වොත් ඒක ඕනෙම නෑ. හැබැයි ඒ කරුණ වටහාගෙන නෙමෙයි Taman ගැටුණු නිසා ඒ ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට එලව මෙලව තේරෙන්නේ නැති වෙන්න, කල යුත්ත නොකල යුත්ත තේරෙන්නේ නැති වෙන්න, පැවැත්ම නැවැත්ම තේරුන්නේ නැති වෙන්න, ඉන්නේ කොහෙද කියලා මතක නැති වෙන්නට තමන් කවුද, තමන් ඇසුරු කරන, තමන් පවත්වන ජීවිතේ මොකක්ද කියලා නොයටහෙන ආකාරයට අපි යම් යම් දේවල් පිළිබඳව කැමැත්තෙන්, තෘෂ්ණාවෙන් බැඳෙනවා නම් අන්න එය ජීවිතේ හැම කාරණයකටම බාධා කරන කාමච්ඡන්දයක් වෙනවා. යම් කිසි කෙනෙකුට ගිහියෙක් හැටියට ගිහි ජීවිතයේ පැවැත්ම සඳහා අඹුසැමියන් වශයෙන් පවතිනකොට දරුවන් හදනකොට කාමය නැතිනම් මේ ලෝකේ පවත්වන්නට පුළුවන් කමක් නැහැ. දරුවන් ජනිත කරන්නට පුළුවන් කමක් නැහැ. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මිනිස්සෙක් හැටියට උපන්නා වූ කෙනෙක් විවාහ ජීවිතයක් ගත කරනවා නම් දරුවන් හදන්නට අපේක්ෂා කරනවා නම් එබඳු කෙනෙකුට එබඳු තැනකදී කාමයේ පැවැත්වීම අවශ්‍යයි කුමක් සඳහාද? ඒ අදාළ ඵලය ගොඩනගන්නට. ඒකයි මම කිව්වේ කෙනෙකුගේ පරමාර්ථයන් ලෞකික වෙන්නට පුළුවන් ලෝකෝත්තර වෙන්නට පුළුවන්. ඒ ලෝකෝත්තර පරමාර්ථයක් නම් ඒ ලෝකෝත්තර පරමාර්ථය සාධනය කරන්නට අවශ්‍ය සාධක හඳුනා ගන්න ඕනේ. ඒ පරමාර්ථය ලෞකික පරමාර්ථයක් නම් ඒ ලෞකික පරමාර්ථය සාධනය කරන්න අවශ්‍ය සාධක හඳුනා ගන්න ඕන. දැන් අපි මේ කතා කරන්නේ නැවැත්ම පිළිබඳවයි නිවන පිළිබඳවයි. එනිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ නවත්වන්නට යන ගමනේදී නිවෙන්නට යන ගමනේදී මනස ප්‍රභාමත් කරන්නට යන ගමනේදී මනසේ ශක්තිය අවදි කරන්නට යන ගමනේදී පුද්ගලයාට කාමච්ඡන්දය නීවරණයක් බවට පත් වෙනවා. දැන් පැහැදිලිද කාරණේ? ඒ ආකාරයෙන් අපි හඳුනා ගන්නට ඕනේ. කාමච්ඡන්දය හොඳයි කියනවා හැම නෙමෙයි. කාමච්ඡන්දය කියන එක කොහොමත් කාමච්ඡන්දය. ඒක කොහොමත් ක්ලේශයක්. ඒක කොහොමත් තෘෂ්ණාවක්. හැබැයි ජීවිතේ පවත්වද්දී, ගිහිව පවතිද්දී, පැවැත්ම ගැන කල්පනා කරද්දී යම් යම් අවස්ථාවල එය පවත්වන්නට සිදු වෙන තැන් තියෙනවා. එතකොට පෙර දිනෙත් මම සිහිපත් කළා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා සමහර දේවල් අපට තේරෙනවා පළක් නැහැ කියලා. නමුත් සැමියා නිසා, බිරිඳ නිසා, දරුවා නිසා, ඥාතියා නිසා, ගිහි බව නිසා සමහර දේවල් කරන්නට වෙනවා. එතකොට එහෙ වැදී හිත හදාගන්නේ කොහොමද? ඒ වැදී හිත හදාගන්න තියෙන්නේ එහි තියෙන අවශ්‍යතාවය තමයි ඒ අනේකා සමග සුහදශීලීව ජීවත් වීමට එහි තියෙන ප්‍රායෝගික වටිනාකම. ඒක තමයි එහි වටිනාකම. ඒක Tamanට පුද්ගලික වටිනාකමක් නැති වෙන්නට පුළුවන්. Taman ඒ කාරණේ වටහාගෙන තියෙන්නට පුළුවන්. හැබැයි ජීවිතේ පැවැත්වීම සඳහා සමග සම්පන්නව ජීවත් වීම සඳහායි අවශ්‍ය නම් මේ පවත්වන්නට සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සෝ විසාකාව සෝවන් වෙලා හිටියේ. ඒ විවාහ වුණා. විවාහ වෙලා මම සෝවන් වෙලා ඉන්නේ. ඒ නිසා මට විවාහ ජීවිතයක් ගත කරන්න බෑ කියලා විවාහ වුණාට පස්සේ පැත්තකට වෙලා ජීවත් වුණා නම් ඒක උචිත නැහැ. එහෙනම් කල්ැතුව තීරණය කරන්න ඕනේ. මම විවාහ වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒක Tamanට පුළුවන් එහෙම කරන්න. විවාහ වුණාට පස්සෙත් ඕනනම් දෙන්නත් එක්කලා කතා බහ කරගෙන දෙදෙනාම එකඟ නම් Tamanට එතනට පැමිණෙන්න පුළුවන්. හැබැයි හිතුවක්කාරකමට බලහත්කාරයෙන් Tamanගේ තනි තීරණයට Tamanට කාමයේ පිළිබඳව පවත්වන්නට දෙදෙනාම සම්මුතියෙන් එකඟ වෙලා බන්ධනය වෙලා Tamanගේ තනි තීරණයට හිතුවක්කාරකමට දැඩි බවට Taman යමක් වර්ජනය කරනවා නම් ඒක පෞල් ජීවිතයේ අවුලකටත් හේතු වෙනවා. ඒක නිවැරදි ප්‍රතිපදාව නෙවෙයි. ඒක මනුෂ්‍ය ප්‍රතිපදාව නෙමෙයි. ඒක ධර්මානුධර්ම ප්‍රතිපදාව නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ විවාහ වුණාට පස්සේ ආයේ ගැලවෙන්නම බෑ කියන එක නෙමෙයි. ඕනනම් පුළුවන්. හැබැයි දෙදෙනාම කැමති වෙන්නට ඕන. දෙදෙනාම අවබෝධයෙන් එතනට පැමිණෙන්නට ඕන. එහෙම බැරි නම් හිතෙන් පවත්වන්නට ඕන. ඇයි? තමනුයි ඒ තීරණයට ලැබුණේ. ඒ වගකීම ඒ යුතුයකම Taman සතුව තියෙනවා. ඒ නිසා නැවැත්ම පිළිබඳව අපි කටයුතු කරනවායි කියලා සියල්ලම කඩාකප්පල් කරලා යුතුයකම් වගකීම් සමාජ සම්මුති සියල්ල දෙදරා හලලා Tamanට මේ ගමන යන්නට බෑ. එය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙවෙයි. එය මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි කියන එක නිතර මතකයේ තියාගන්නට ඕනේ. මේක බොහෝ දෙනාට පටලැවෙන කාරණයක් නිසායි අපි හැම ධර්ම දේශනාවකම සිහිපත් කරන්නේ. එතකොට මේ විදිහෙන් තෝරා බේරා ගත්තහම කෙනෙකුට ඒ මනසෙහි යමක් යම් ධර්මතාවයක් පහළ වෙනවා නම් ඒ පිළිබඳව වැටහීමක් ඇති වෙන්නට ඕන. එතකොට විසාකාව පමණක් නෙමෙයි තව බොහෝ සෝවාන් වෙච්ච කාන්තාව විවාහ ජීවිතයටපත් වුණා නම් දරුවන් හදාගෙන අඹ සැමියන් වශයෙන් සතුටින් ජීවත් වුණා. හැබැයි ඒක ඒගොල්ලන්ට නිවන් දකින්නට බාධාවක් වෙලා නැහැ. ඒගොල්ලන්ට එතනින් ඉදිරියට වැඩෙන්නට බාධාවක් වෙලා නැහැ. ඇයි ඒ අය ඒ පිළිබඳව වටහා ගත්තා. ඒ නිසයි මම මේ මුලදිම සතිපට්ඨාන සූත්‍රය ගැන සඳහන් කළේ සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති රාගසිතක් ඇති වෙනවා නම් ඒ රාගසිතයි කියලා හඳුනා ගන්නට ඕනේ. ඒක දැනගන්නට ඕනේ. ඒ ගැන අවබෝධය වැදගත් වෙනවා. අවබෝධ කරගත්තාම අවශ්‍ය නම් පවත්වන්නට පුළුවන් ඒක Tamanගේ පරමාර්ථයට බාධකයක් නම් නවත්තන්නට පුළුවන්. හානිදායක දේ තමයි වැටහීමෙන් තොරව අවබෝධයෙන් තොරව හැඟීම් වලට වහල් වෙලා ඒවා තුල පවතිනවා. කාමච්ඡන්දයට වහල් වෙලා රාගයට වහල් වෙලා පවතිනවා. මේ රාගය කුමකටද? මේ රාගය තුලින් කෙරෙන්නේ කුමක්ද? මේකෙන් ලෞකික පරමාර්ථයක් ඉටු වෙනවද? එහෙම කිසිවක් විනිශ්චය කරන්නේ නැහැ. නුවණින් සලකා බලන්නේ නැහැ. එහෙම නැතිව කෙනෙක් කාමේ රාගේ පවත්නවා නම් එලවටත් නැ මෙලවටත් නැ හැංගීම් වලට වහල් වෙලා විනාශ වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම තැනත්තාට අනුතරමින් තමන්ගේ පෞල් ජීවිතේවත් හරියට පවත්වන්න බෑ. ඇයි? තමන්ගේ බිරිඳ ගැනත් රාගය ඇති වෙනවා, අනෙකාගේ බිරිඳ ගැනත් රාගය ඇති වෙනවා. එතකොට ඇති වෙනකොට අර තමන්ගේ බිරිඳ ගැන ඇති වෙන රාගයට යම් තනක් දෙනවද? ඒ වගේම තනක් දෙනවා අර අනෙකාගේ බිරිඳ ගැන ඇති වෙන රාගයට. ඒ රාගයටත් මුල් තැනක් දුන්නාම අන්තිමට මොකද්ද වෙන්නේ? ඒ තුල වර්ධනය වෙලා Taman පරදාර සේවනයේට පරපුරුෂ සේවනයේට කාම මිත්‍යාචාරයට ඒ වගේම විකෘති කාම සේවනයේට Taman යොමු වෙලා මෙලොව පරලොව විනාශ කරනවා. ඇයි ඒ තමන් තුළ ඇතිවෙච්ච කාමයේ තමන් තුළ ඇතිවෙච්ච රාගයේ ස්වභාවය තමන් හඳුනාගෙන නෙවෙයි පැවැත්වුවේ. ඒ තුල උම්මත්තක වුණා, ඒ තුල තමන් මුසපත් වුණා, ඒ තුල අන්ධ වුණා ස්වභාවය තේරුම් අරගෙන ගත කරපු ජීවිතයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාගය හෝ පවත්වනවා නම් ඒ ගැන දැනගෙන පවත්වන්නට ඕන. කාමය හෝ පවත්වනවා නම් ඒ ගැන දැනගෙන පවත්වන්න ඕන. දැනගෙන පැවැත්වුවොත් අවශ්‍ය තැනදී පවත්වන්නට පුළුවන්, අනවශ්‍ය තැනදී බැහැර කරන්නට පුළුවන්. ඒ නිසා පැවිද්දෙක් හැටියට කටයුතු කරනකොට පැවිද්දා ඒ මගින් බැහැර වෙච්ච කෙනෙක්. එමනම් පැවිද්දා කාමයෙන් තොර වෙන්නට උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා පැවිද්දා හැම විටම ඒ කාමයන්ගෙන් බැහැර වීම පිළිබඳව ප්‍රතිපදාව අනුගමනය කරන්නට උත්සාහවත් විය යුතුය. හැබැයි මේ උත්සාහය ගිහියා හෝ පැවිද්දා හෝ පැවැත්විය යුත්තේ කොපමණකින්ද තමන්ට පියවර තබන්නට පුළුවන් ප්‍රමාණය. මම නිතරම කියනවා තමන්ට පීනන්න ඕන අනිත් අය පීනනෝ තමන් පීනන්න දන්නේ අනිත් අය පීනනෝ නම් මාත් පීනන්න ඕන කියලා එකවර ගිහින් මොහොතට පනින්න එපා. එහෙම වුණොත් පීනීම කෙසේ වෙතත් ජීවිතයක් ඉවර වෙනවා. ඒ නිසා කාමයන්ගෙන් අපි බැහැර වෙන්නට ඕන, ද්වේෂය පාලනය කරන්නට ඕන, ඒ වගේම මුලාව නැති කරන්නට ඕන, ඒ වගේම කාමයන් අතහැරලා නෛෂ්කාම්‍ය පුහුණු කරන්නට ඕනේ. දන් දීම පරිත්‍යාගය අන් අයට උදව් කිරීම මේවා පුහුණු කරන්න ඕනේ. හැබැයි ඒවා පුහුණු කරන්නට අවශ්‍ය වෙන්නේ Taman දැන් ඉන්න තැන ඉඳලා ඉදිරියට. ඒ Taman දැන් ඉන්න තැන අමතක කරලා ඉන් ඔබට යන්නට උත්සාහ කළොත් ඒ තැනත්තා පටලැවිල්ලකටයිපත් වෙන්නේ. නිසා අපේ මනසේ තියෙන ස්වභාවයක් තමයි හැම තිස්සෙම අපට හොඳයි කියලා හැගෙන දේ දෑතින්ම බදාගෙන ඒ උපාදාන කරගන්න ස්වභාවය. දහම වුණත් උපාදාන කර ගැනීම සුදුසු නැහැ. බොහොම මදහත්ත ඉවසිලිමත්ත ප්‍රඥාවෙන් තේරුම් අරගෙන සමබරව පුහුණු කරන්නටයි මේ දහම තියෙන්නේ. ඒ නිසයි මේට මධ්‍යම ප්‍රතිපදාවයි කියලා සඳහන් කරන්නේ. ඔය කරුණු ටික මම මුලින් කිව්වේ මේවා කියන්නට යනකොට අනිවාර්යෙන් ওই ප්‍රශ්න ටික ඇති වෙන නිසා. මොකද ඒ ප්‍රශ්න බොහෝ දෙනා සමාජයේ ඇති කරගන්නවා. ඇති කරගෙන ඊට පස්සේ චෝදනා කරන්නේ ඔන්න අර හාමුදුරුවෝ ඇවිල්ලා බඩක් කියලා ගියා. ඒ ආමුදුරෝ නම් බණ කියලා ලංකාවට ගියා අන්තිමට අපි නිකන් අවුල් වෙලා. අපේ පෞල් ජීවිතත් කඩාකප්පල්. ඔන්න භාවනා කරනවා කියලා දැන් මේ පිස්සුවක් ඔලුවට අරගෙන අවුල් කරන. ඉතින් එහෙම චෝදනා එන්නේ භාවනාව නිසාවත් ධම නිසාවත් නෙමෙයි. ඒ කියන කාරණා සමබරව තේරුම් බේරුම් කරගෙන පුහුණු කරන්නට බැරිකම නිසා. ඒවා බොහෝ තැන්වල අත්දැකලා තියෙන නිසායි මේ අවවාදය මුලින්ම සිහිපත් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම ඡන්දය විසින් ඇත්තටම මනස ආවරණය කරනවා. ගිහි ජීවිතේ පවත්වන්නට අවශ්‍ය බව ඒක වෙනම කාරණයක්. නමුත් ඒකේ මනස අඳුරු කරනවා. ඒකේ මනස කිලිටි කරනවා. ඒකේ මනසේ ප්‍රභාව නැති කරනවා. ඒකේ මානසික ශක්තිය යම් ප්‍රමණකට අවම කරනවා. එතකොට මේ කාරණේ හරියට තේරුම් ගත්තාම අපට පුළුවන්කම තියනවා නැවැත්ම සඳහා කොහොමද මේක ටික ටික අපි අවම කරගන්නේ මේක ටිකෙන් ටික අපි කොහොමද අවම කරන්න පුහුණු කරන්නේ ඒක දෛනික ජීවිතය අපි කොහොමද හුරු කරන්නේ? ක්‍රමානුකූලව තමන් ඉන්න තැන ඉඳලා ඉදිරියට වැඩෙන්නට ඒක උදව්වක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේදී දේශනා කරනවා සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. යම් අවස්ථාවක කාමච්ඡන්දයක් ඇති වුණොත් ඒ කියන්නේ දැකීම පිළිබඳ කැමැත්තක් අපි හිතමු යම් කිසි රූපයක් යම් පුද්ගලයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් දකිනවා. දකිනකොටම දැන් දැකලා තමන් පහු කරගෙන යනවා. අහපහු හැරිලා බලන්නට හිතෙනවා. ඊට පස්සේ තමන් ගෙදර යනවා. ආයෙත් මතක් වෙනවා. එතකොට දැන් නැවත නැවත ඒක තමන් සිහි කරන්නට කැමති. දැන් මොකක්ද මේ ඇති වීගෙන යන්නේ? කාම ඡන්දයක්. එතකොට මේක පැවැත්වීම අවශ්‍යද? මේක පැවැත්වීම අනවශ්‍යද? මේකෙන් මොකක්ද මගේ මනසට සිද්ධ වෙන්නේ? මේවා ගැන සොයා බලන්නට නම් ඉස්සල්ලාම තමන් හඳුනා ගන්නට ඕනේ දැන් මගේ මනසේ කාම ඡන්දයක් පහළ වෙලා. ඒක තමන්ට දැනෙන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තං සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් පහළ වුණු තැන මේ සිතේ කාමච්ඡන්දේ පහළ වුණා කියලා දැනගන්න. අන්න සිහියෙන් ඉන්නවා කියන්නේ ඒකයි. මේකට සතිපට්ඨාන භාවනාවයි කියන්නේ ඒකයි. ඊළඟට ඒ කාමච්ඡන්දේ කොයි ආකාරයෙන්ද තමන්ගේ මනසේ උපන්නේ කියලා හේතුව හොයන්නට ඕන. මොකද්ද මේ කාමච්ඡන්දය ඇතිවීමේ හේතුව? කාමච්ඡන්දය ඇතිවීමේ හේතු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ තථාගතයන් වහන්සේ දක්වනවා සුබ නිමිත්ත පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත කල්පනා කිරීම. සුබ නිමිත්තයි කියලා කියන්නේ ලෝකයේ 아무තෙන් සුබ නිමිති කියලා දෙයක් නැහැ. අපට සුබසේ හැඟෙන නිමිත්ත, සුබ සංඥාව ඇති වෙන නිමිත්ත. සුභ සංඥා ඇති වෙන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපි හිතමු අසුචි ගොඩක් පිළිබඳව අපට සුභ සංඥාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියට පුරුෂයා පිළිබඳව පුරුෂයාට ස්ත්‍රිය පිළිබඳව සුභ සංඥා ඇති වෙන්නට පුළුවන්. මේවා විය හැකි දේවල්. තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ මූලික සූත්‍ර ගණනාවක දක්වනවා ඒ ඒ සූත්‍ර ටික අංගුත්තර නිකාය ඒකක නිපාතයට ඇතුළත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පුරුෂයාට ස්ත්‍රියගේ රූපය තරම් ශ්‍රවණය තරම් ඒ වගේම ගන්ධය තරම් ස්පර්ශය තරම් මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හැම දෙයක් ගැනම වෙන වෙනම කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පුරුෂයාට ස්ත්‍රියගේ රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ තරම් ප්‍රියමනාප දෙයක් මේ ලෝකේ තවත් මම දකින්නේ නැහැ. ඇතම් කෙනෙකුට ওই තත්ත්වයන් උස් පහත් වෙන්නට පුළුවන් විවිධ හේතු සාධක නිසා. ගැටීම නිසා හැපීම නිසා වෛරය නිසා තමන්ට කරපු මොකක් හරි කෙනෙහිලිකමක් නිසා යම්නම් ගැටුමක් තියෙන්න පුළුවන් හැබැයි ඒ මේවා නැතුව නෙමේ తాවකාලික වෙනින් ප්‍රශ්නයක් නිසා ඒවා යටපත් වෙනවා. ඒක ඔයා වයස්ගත වීම නිසා එහෙම නැත්නම් තමන්ට මේ ධහම පිළිබඳව තියෙන උනන්දුව නිසා මේ මොකක් හරි නිසා යටපත් වෙන්නට පුළුවන්. හැබැයි මේක ස්වභාවයයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මම නිතරම කියන දෙයක් තමයි උගුරට හොරා බෙහෙත් කන්න බෑ. එතකොට අපි හැමදෙනාම තේරුම් ගන්න ඕනේ මේක අපේ මනසේ තියෙන දෙයක්. මේ තියෙන දේ තමයි දකින්නට කියන්නේ. එතකොට ඉස්සල්ලා අපි පිළිගන්නට ඕනේ මේවා අපේ මනස තුල ඇතිවිය හැකි. ඇති වෙන දේවල්. අන්න ඊට පස්සේ කොහොමද ඒව ඇති වෙන්නේ කියලා කරුණු සොයන්නට ඕනේ. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරන ස්ත්‍රියට පුරුෂයාගේ රූපේ තරම්, පුරුෂයාගේ ශබ්දේ තරම්, පුරුෂයාගේ ගන්ධේ තරම්, පුරුෂයාගේ රසයේ තරම්, පුරුෂයාගේ ස්පර්ශයේ තරම් සිත් ඇද ගන්නා දෙයක් තවත් මම මේ ලෝකේ දකින්නේ නැහැ. එතකොට ඔන්න දැන් පොදු මූල ධර්මයේ මේ සත්ව වර්ගයා පිළිබඳව පොදු මූල ධර්මය මේකයි. දැන් අපි තවම ප්‍රතජන සත්වෝ හැටියට ඉන්නකොට මේ පොදු මූල ධර්මය තාම අපි ඉක්මවා ගියන්නේ එහෙමනම් දැන් අපට සිද්ධ වෙනවා මේ පොදු මූල ධර්මයේ තුල සිටීමෙන් මේ ස්වභාවය හඳුනා ගන්නට තේරුම් ගන්න. අන්න ඒකට සිහිය තියෙන්න ඕනේ. සිහිය නැති වුණොත් අපි ඉන්නේ කොහෙද? අපි යන්නේ කොහෙද? අපි කරන්නේ මොනවද කියලා අපිට නිනව නැත යනවා. දැන් අපි මේ ඊයේ පෙරේදා ගමනක් යද්දී සාකච්ඡා කර කර ගියා. ඉස්සර කාලේ නොදියුණුයි කියපු යුගයේ මිනිස්සුන්ට මේ ධහම වටහා ගන්නට පුළුවන් වුණා. අද මිනිස්සු මේ තරම් දියුණුයි කියනවා, බුද්ධිමත් කියනවා, දැනුගත් කියනවා, විද්‍යාත්මක ලෝකයක් කියන. ඇයි අද මිනිස්සුන්ට මේ ධහම වටහන්න බැරි? ඒකට ප්‍රධාන හේතු දෙකක් අපි එහිදී සාකච්ඡා කළා. එකක් තමයි එදා මිනිසුන් ස්වභාවික ලෝකයේ ස්වභාවික තත්වයෙන් ජීවත් වුණා. අද මිනිසු හැම දෙයක්ම විකෘති කරලා කෘතිමාකාරයෙන් නිෂ්පාදනය කරගෙන සම්පාදනය කරගෙන සකසාගෙන ජීවත් වෙනවා. බැලූ බැලුවත හැබෑව තියෙන తත්වය නෙමෙයි පෙනෙන්නේ. ඊට වඩා විකෘති ස්වභාවයක් පෙනෙනවා. කෑමක් කන්න ගියොත් ඒ ආහාරයේ ස්වභාවය නෙමෙයි ඒ. ඒ තුන් හතර දෙනෙක් අතරින් විකෘති වෙච්ච ස්වභාවයක් තමයි අපි අතට එතකොට මිනිස් මිනිස් ජීවිතයක් අරගෙන බැලුවොත් දැන් දිනක් කෙනෙක් ඇහුවා හාමුදුරුවෝ කියන්නේ දැන් මිනිස් දැන් මම කිව්වා එන්න එන්න මිනිස්සුන්ගේ ආයුෂ ශ්‍රේ වෙලා යනවා අඩු වෙලා යනවා අවුරුදු 10ට යනකම් අඩු වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ මහත්මයා මාගෙන් තර්කයක් මතු කළා හාමුදුරනේ ඉස්සර කාලේ මිනිස්සු අවුරුදු 50 60 මැරුණා. අද මිනිස්සු අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා. එතකොට කොහොමද අඩු වෙනවා කියන්නේ? හරි තර්කේ. නමුත් මේ අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන්නේ මේ මිනිස්සුගේ ස්වභාවයද? උපන් දවසේ ඉඳලා බෙහෙත් පොවලා කපලා කොටලා අතනින් හරයක් අරන් මෙතනට බද්ධ කරලා මෙතනින් ඇටයක් කපලා අතනට බද්ධ කරලා මෙහෙම මෙහෙම එක එක જાති කරලා අන්තිමට මේ ජීවත් වෙන්නේ උපන් මිනිහද නැද්ද? හොයාගන්න බෑ. එතකොට අවුරුදු 80ක් 90ක් ජීවත් වෙනවා තමයි. හැබැයි මේ මේ මිනිසාගේ මේ ස්වභාවය නෙමෙයි. මේ එක එක ඒවෙන් අර දැන් මස් ගෙනල්ලා ෆ්‍රීසර් එකේ දැම්මන් පස්සේ අවුරුද්දක් වුණා තිබ්බ හැකිනේ නරක වෙන්නේ නැතුව. ඒ මස් වල ස්වභාවය නෙමෙයි. මාංශයේ ස්වභාවය තමයි ඒක අරගෙන දවසක් දවසක් හමාරක් යනකොට ඒක විකෘති වෙනවා. ඒක කුණු වෙනවා. නමුත් අපි දකින මස් එහෙම කුණු වෙන්නේ ඇයි? ඒක කුණු වෙන්නට තියෙන ඉඩ කඩ අහුරලා මේක ස්වභාවය නෙමෙයි. අන්න ඒ විදිහට මොන දේ අරගෙන බැලුවත් මලක් අරගෙන බැලුවොත්, gediyak අරගෙන බැලුවොත්, ගහක් අරගෙන බැලුවොත්, වායුව අරගෙන බැලුවොත්, මිනිස අරගෙන බැලුවොත් මේ හැම දෙයක්ම අද තියෙන්නේ මිනිසුන් විසින් Tamanට ඕන හැටියට හදාගෙන වෙනස් කරගත්තු විකෘති කරගත්තු ස්වභාවය. එතකොට දැන් කොහොමද ස්වභාවය වටහන්නේ? සිහිය උපදවා ගත්තත් තේරෙන්නේ දැනෙන්නේ විකෘතිය විතරයි. ඊට පස්සේ ඒ විකෘතියෙන් තව බොහෝ ඔබට යන්නට වෙනවා හැබැයි හොයන්. එතකොට පවතින ස්වභාවයට විකෘති. ඔන්න ඒ පටලැවිල්ල නිසා මිනිස්සු අද ස්වභාවයෙන් ගොඩාක් ඈත් වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්වභාවය තේරුම් ගත්තොත් යථා භූත ඥාන දර්ශනය පවතින ස්වභාවය හරියට හඳුනාගත්තොත් තමයි ඒ ස්වභාවයෙන් ඈතර වෙන්නට පුළුවන්. එතකොට අද මිනිස්සුන්ට ස්වභාවය දකින්න තියෙන එක බාධකයක් ඒක. අනෙත් බාධකේ තමයි අවශ්‍යතා වැඩි වෙනකොට කෙලස් වැඩි. එදා මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටිකක් කෑම ටික හොයාගන්න, ඉන්න තැන සකස ගන්න, පිළිවසා ගන්න, ඔයගේ පුංචි අවශ්‍යතා ටිකක් තිබුණේ. අද එහෙම නෙමෙයි. ඒ කෑම ටික කිව්වත් ඒකේ 10000 ගණන් ප්‍රවේද. ඉන්න තැන කිව්වට ඒ දසදහස් ගණන් ප්‍රවේද. ඇඳුම කිව්වෙන් පස්සේ ඒකේ ලක්ෂ ගණන් ප්‍රවේද. එතකොට මේ විදිහට ඒවා විතරක් නෙමෙයි තව බොහෝ දේවල් අනිත් කෙනා අපි ගැන මෙහෙම හිතා. දැන් අපි ඊයේ ගියා අර අයිස් ෆීල්ඩ් වලට. යනකොට අපි දැක්කා අර පරණ තාලේ කාර් තියෙන්නේ. අර රෝද දෙක කම්බි කුරු දාපු වගේ පරණ කාර් අර හෝන් එක ගාලා ඉතින් මේක ලස්සරට මේක හරි ගස්සලා කීප දෙනෙක් මේකේ යනවා. ඉතින් අපි දැන් කතා වුණා. ඉතින් දැන් මේක ගිහිල්ලා නවත්තලා තිනුට ගොඩාක් දෙනෙක් ඇවිදින් ෆොටෝ ගන්නවා දැන් මේ. එතකොට මේ දැන් මම හිතන්දි කිව්වා දැන් මේ මේ හුඟක් දෙනෙක් ඇවිත් ෆොටෝ ගන්න එක තමයි මේ වාහනේ තියෙන විශේෂත්වය. එහෙම නැත්නම් අලුත් වාහනයක ගියොත් ඇඟට පහසුවෙන් ගමන ඉක්මනින් ගිහිල්ලා එන්න පුළුවන්. දැන් අර මිනිස්සු ලොකු වියදමක් කරලා අමාරුවෙන් ඇඟ දැන් අර කරත්තේ නැගලා යනවා වගේනේ අරකේ. අමාරුවෙන් ගැස්සි ගැස්සි ඇඟපත රිදිරිදි උලන් වැදි වැදි හීතලේ විශාල වියදමක් කරලා දැන් මේක නඩත්තු කරගෙන යන්නේ මොකටද මේ? ඒ තමයි අර අනිත් අය ෆොටෝ ගැනීම කියන එහෙම නැත්නම් අනිත් අයගේ අවධානය දිනා ගැනීම. එතකොට මේ ගමන යාමේ අවශ්‍යතාවය නෙමෙයි එකෙන් කෙරෙලා තියෙන්නේ. වාහනයක අවශ්‍යතාවය නෙමෙයි. එතකොට එහෙමනම් මිනිස්සු මේ දුක් විඳින්නේ මොනවටද? අනිත් අය ලවා යම් යම් දේවල් හිතවන්නට. තමන්ට තමන්ට ඕනකම හෝ තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ පැවැත්ම කියන එක විතරයි ඉස්සර මිනිස්සුන්ට තිබිච්ච දේවල්. දැන් මිනිස්සුන්ට ඕන තමන්ගේ අවශ්‍යතාවය ඉතු වෙන්නත් ඕන. හැබැයි ඒව ගැන අනිත් අය මෙහෙම මෙහෙම මෙහෙම හිතන්නත් ඕන. ඊට පස්සේ ඉතින් එහෙම එහෙම හිතන්න අපි එහෙම එහෙම කරනවා. ඒතකොට ගොඩාක් දේවල් අපිට කරන්න වෙනවා අනිත් අයට හිතන්න. හැබැයි සමහරවිට ඒගොල්ලෝ ඒව ගැන එහෙම හිතන්නේත් නැහැ. ඊට පස්සේ අපිට හිතවන්න තවත් දේවල් කරන්න. අපි හිතට අමතර අනිත් අයගේ මනස සම්බන්ධව අපට ගොඩාක් වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඒගොල්ලොත් අන්තිමේ එහෙමයි. ඒගොල්ලොත් අන්තිමේ අපට හිතවන්නට ඒගොල්ලෝ එක එක જાති කරනවා. මෙන්න මෙහෙම පටලැවිල්ලක් අද ලෝකයේ තුල තියෙනවා. එතකොට මේ මේ විදිහේ කෙලෙස් බහුල වීම නිසා අපට අපිව හොයාගන්න බෑ. මම කවුද? අර මට මොනවද හිතෙන්නේ? මගේ මොනවද අවශ්‍යතා? අපි දන්නේ මට ගොඩාක් જાති හිතෙනවා. හැබැයි ඒවා මගේ අවශ්‍යතාවද අනිත් අයගේ අවශ්‍යතාවද කියලා මම දන්නේ නැහැ. මේ මට්ටමට අපට අපිව නැති වෙලා ගිහිල්ලා. Tamanට Taman අහිමි වෙලා ගිහිල්ලා. Tamanට Tamanගේ ස්වභාවය නොපෙනී ගිහිල්ලා ඒ තරම් ආවරණය වෙච්ච ස්වභාවයකින් අද අපට ජීවත් වෙන්නට සිද්ධ වෙන නිසා අපට තේරෙන්නේ මේක කාමච්ඡන්දයේද එහෙම නැත්නම් මේක කුසල ඡන්දයද? මේකවත් අපිට තෝරා බේරා ගන්නට බැරි තරමට අපි පටලැවිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ඡන්දයක් ඇති වුණොත් මේ කාම ඡන්දයයි කියලා හරියට දැනගන්නට ඕනේ. ඒක හොයාගන්නට ඕනේ. කොහොමද ඒක ඇති වුනේ? මොකක්ද ඒක හට ගැනීමේ හේතුව? මේක ගැන ටිකක් විමසා බලන්න ඕනේ. එහෙම විමසා බලලා හේතුව හොයාගත්තට පස්සේ එය වෙනස් කරන්නේ කොහොමද? කියන්නේ හේතුව නැති කරන්නේ කොහොමද? හේතු වෙනස් කළොත් මේ ඵලය නැති වෙනවා. එතකොට මම දැන් කිව්වා කාමච්ඡන්දය ඇතිවීමේ ප්‍රධාන හේතුව තමයි සුබ නිමිත්තෙහි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අර Tamanට හොඳයි කියලා මොකක් හරි හිතුනහම ඒක ගැන නුවණින් තොරව කල්පනා කරනවා. ඒක ගැන Tamanගේ හැඟීම් වලට වහල් වෙලා කල්පනා කරනවා. එතකොට නුවණින් කල්පනා කරනවා නම් කොහොමද? ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානය. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ කාරණේ ඉපදුනේ කොතනින්ද කියලා ඒ උත්පත්ති අනුව සොයා යනවා. ඒ කියන්නේ මොකද්ද? හේතුව අනුව සොයාගෙන යනවා. අන්න යෝනිසෝ මනසිකාරය කියන්නේ යමක් හටගත්තා නම් ඒක හටගත්තේ කොහොමද කියලා ආපස්සට හේතු හොයාගෙන යනවා. හේතු හොයාගෙන යනකොට මේකේ තියෙන වටිනාකම, මේකේ තියෙන අවශ්‍යතාවය, මේකේ තියෙන අනවශ්‍යතාවය මේකේ තියෙන මුලාව මේ ඔක්කොම දැනෙන්නට ගන්නවා. හැබැයි එහෙම නැතුව හැඟීම් වලට වහල් වෙලා ඒක ඒ තුල විමසන්නට ගියන් පස්සේ යෝනිසෝ මනසිකාරයෙන් නැතු වෙනවා කාමච්ඡන්දේ වර්ධනය වෙනවා. එතකොට දැන් අර වාහනේ පවත්වාගෙන යනකොට ඒතරත්තාට යෝනිසෝ මනසිකාරය පහළ වුණා නම් දැනෙනවා මම මේ මොන පීඩාවක්ද විඳින්නේ. මොකටද මේක පවත්තන්නේ? ඒතර යෝනිසෝ මනසිකාරය නැති වුණාම වාහනේ පාවිච්චි කරන්නේ මොකටද කියලා තමන්ට ඒ ඒ සංඥාව අහෝසි වෙලා යනවා. තමන්ගේ හැඟීම් මම මේකට කැමති. ඒකට මම දකින්න කැමති. ඒක අනිත් අය අගය කරනවා දකින්න කැමති. එතකොට ඒ ටිකත් එක්කම පවතිනවා. හැබැයි ඉතින් වාහනයක් පාවිච්චි කරනකොට ඕවත් සලකා බලන කරුණු තමයි. ඒවත් සලකා බැලුවට කමක් නැහැ. හැබැයි අවශ්‍යතාවය ටිකක් හරි සලකා බලන්නට ඕනේ. ඒ නිසා අපිට එක ඒකයි මම කිය අපිට එකපාරට මේව අතහරින්නට බෑ. අපි හැම දෙයක්ම තක්සේරු කරන්න පුරුදු වෙලා තින්නේ එහෙම තමයි. හැබැයි අපි ටික ටික උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ හැඟීම් මත දේවල් තක්සේරු කරන්නේ නැතුව අයෝනිසෝ මනසිකාරයෙන් දේවල් තක්සේරු කරන්නේ නැතුව යෝනිසෝ මනසිකාරයෙන් හේතුඵල අනුව මොකද්ද මෙහි ඇති අවශ්‍යතාවය? මේක කොමක් සඳහාද මම පුහුණු කරන්නේ? ඇත්තට මේක මට අවශ්‍යද? එහෙම නැත්නම් මේක අනවශ්‍යද? මේක තිබුණොත් මොකද්ද ලැබෙන ප්‍රයෝජන? නොතිබුණොත් මොකද මට වෙන්නේ? එතකොට මේවා පිළිබඳව ටිකක් ඒ පැත්තට මේ පැත්තට පෙරලවලා හරවලා බලන්නට ඕනේ. එහෙම බලපුවාම හේතු හඳුනා ගන්නවා. හේතු හඳුනාගත්තාම ඒවා වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරාම අර ප්‍රතිඵලය වෙනස් වෙනවා. මේ විදිහට සුබ අරමුණෙහි ඔහොම එක එක જાති ගැන අපට සුබ සංඥා මතුවෙන රූපය ගැන විතරක් නෙමෙයි ශබ්දය ගැන ගන්ධය ගැන රසය ගැන, ස්පර්ශය ගැන, සහ මනසට අරමුණු වෙන විවිධ ධර්මයන් ගැන. මේ විදිහේ ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන බොහෝ දේවල් පිළිබඳව අපට සංඥා පහළ වෙන්නට පුළුවන්. ඒ පහළ වෙන සංඥාවන් හරියට හඳුනාගෙන ඒවා ඇතිවීමේ හේතු මොනවද කියලා තේරුම් ගත්තොත් අපිට පුළුවන් ඒවා වෙනස් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය වෙන්නේ යම්සේද එයද දැනගන්නවා. දැන් පළවෙනි එක තමයි මට දැන් කාමච්ඡන්දයක් ඇති වුණා කියලා තේරුම් ගන්න. ඒ කාමච්ඡන්දය ඇතිවීමේ හේතු මේවයි කියලා තේරුම් ගන්න. මෙන්න මෙහෙමයි ඒක පටන් ගත්තේ. මෙන්න මෙතනනුයි ඒක ආරම්භ වුනේ. මෙහෙමයි මේ මනසේ පටලැවිල්ල ඇති වුනේ. ඒක තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ හේතුව හඳුනාගෙන ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා වෙනස් කරාම ඒක අහෝසි වෙනවා අන්න අහෝසි උණයි කියලා Taman හරියට තේරුම් ගන්නවා ඒක වෙනස් කරන හැටි Taman තේරුම් ගන්නවා ඊළඟට අහෝසි වුණා වූ කාමච්ඡන්දේ නැවත හටගන් හට නොගන්නා ආකාරයේ මනසේ පිරිසුදුකම රැකගෙන පවත්වා ගන්න කොහොමද කියලා තමන් හඳුනා ගන්න. ඒ කියන්නේ කාමච්ඡන්දය ඇතිවීමේ හේතු හරියට හඳුනාගත්තා නම් ඒ හේතු නැවත ඇති නොවන ආකාරයට හිත පරිස්සම් කරගන්න. තමන් පුහුණු කරනවා. දැන් කෙනෙක් දවසක් ඇහුවා දැන් අපිට අපි අතින් විච අඩුපාඩු ගැන පසුතැවීමක් ඇති වෙනවා. එතකොට වැරද්දක් කළා. ඉතින් එතෙන්දි කොහොමද ඒකෙන් ගැලවෙන්නේ? පසුතැවීම නෙමෙයි අවශ්‍ය මෙන්න මේ විදිහට. කොහොමද ඒක උනේ? කොහොමද ඒක වෙනස් උනේ? එතකොට නැවත එහෙම හටගන්න නැති වෙන්න මගේ මනස කොහොමද පවත්වාගෙන යන්නේ? කාරණේ තේරුම් අරගෙන හේතු ටික හඳුනා ගත්තා නම් නැවත එහෙම නොවෙන්නට අපේ මනස පවත්වාගෙන යන්නට පුළුවන්. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්සේ නූපදිනවද නූපදින ආකාරයෙන් පවත්වා. ඊළඟට තව කාරණයක් ඇහුවම් මං හිතන්නේ දවසක් දැන් අපි දැන් මේ ධර්ම දේශනා ටික කරගෙන යනකොට නම් හොඳට තේරෙනවා මේක. එතකොට නම් මේක පුහුණු කරන්න පුළුවන්. දැන් එතකොට මේ ටික ඇහෙන්නේ නැතුව ගියන් පස්සේ අපි ලංකාවට ගියන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට ආයෙ ටික ටික හැලීගෙන යනවා. එතකොට අපි තේරුම් ගන්නවා දැන් මේ සද්ධාව මේ ප්‍රඥාව මේ වීර්ය මේ උත්සාහය අවදි වුණේ කොහොමද? ඒවැ හේතු මොනවද? ඊට පස්සේ ඒවා කඩා වැටෙන්නේ කොහොමද? ඒවැ හේතු මොනවද? ඒවා කඩා වැටෙන්නේ නැතුව මම පවත්වා ගන්නෙ කොහොමද? ඒකට මම මොකද්ද කරන්නේ? මේ විදිහට එකින් එක එකින් එක වටහා ගන්න තරමට අපට පුහුණු කරන්නට පුළුවන්. වටහා නොගත්තොත් ඉබේ හටගත්තා අපි හේතු දන්නේ නැහැ ඉබේ අහෝසු වෙලා යනවා. අපි ඒක දන්නේත් නැහැ. අන්තිමට අපට තේරෙනවා තිබුණා හැබැයි දැන් නැහැ. අපට ඒ දෙක වැටහෙනවා. ඒ දෙක විතරක් වැටහුණාට අපේ හැබැයි අවදිමත් බවකින් පුහුණු කළා වෙන්නේ නැහැ සතිපට්ඨානය පුහුණු කරන්නට කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ ඒ නිසායි ඒ හැම දෙයක්ම හරියට තේරුම් අරගෙන අවශ්‍ය නම් පවත්වා ගන්නට පුළුවන් අවශ්‍ය නම් අහෝසි කරන්න පුළුවන් එතකොට අපි ඔය කතා කළේ එක කාරණයක් ගැන කාම ඡන්ද නීවරණය. ඒන් මනස ආවරණය කරනවා. ඒන් මනසේ ප්‍රභාව නැති කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලුද්ධෝ අත්තං නජානාති ලුද්ධෝ ධම්මං නපස්සති අන්දං තමන් තදා හෝති යං ලෝභෝ සහතේනන මේ කාමයෙන් ලෝභයෙන් අපේ මනස අඳුරුනහම අත්තං නජානාති අර්ථය පේන්නේ නැතු යනවා ධම්මං නපස්සති හේතුව පේන්නේ නැතු යනවා හේතුව ඵලය පේන්නේ නැතු යනවා අර්ථය ධර්මය පැහැදිලි නැතු යනවා අන්දන් තරං තදාහොද තද අන්ධකාරයක ගිලුණාසේ කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා නොපෙනී යනවා. ඒ නිසා මේ ආවරණයක් මේ නීවරණයක් කියලා දේශනා කළේ. ඒ නිසා එදිනදා ජීවිතයේ කෙනෙකුට කාමයේ පවත්වන්න අවශ්‍ය විය හැකි. හැබැයි ඒ බොහොම කල්පනාවෙන් පවත්වා ගත්තොත් තමන්ට පැවැත්මත් හොඳ මට්ටමින් ගෙනියා ගන්නට පුළුවන් නැවැත්ම සඳහා සුදුසු මොහොතේ හරියට තේරුම් අරගෙන ඒක අහෝසි කරන්න පුළුවන්. ඒ පැවැත්මේදී කාමය අවදි වෙනකොට එතනදී තමයි අපිට කාමය ගැන හඳුනා ගන්න තියෙන හොඳම අවස්ථාව. ඒ මොකද මේ මේ ධර්මතාවයන් මනසේ පහළ වෙන අවස්ථාවේ උන අපි තේරුම් ගන්න හඳුනා ගන්න. ඒ නිසා පැවැත්ම සඳහා කාමයේ අවශ්‍ය නිසා ඒකත් පවත්ව ගන්න. ඒ පවත්වන අතරෙම ඒකෙන් තව ප්‍රයෝජනයක් ගන්න. මොකද්ද ප්‍රයෝජනය? ඒක හඳුනා ගන්න. ඒක තේරුම් ගන්න. එතකොට වයසට ගිහිල්ලා ඉන්ද්‍රියන් අක්‍රිය වෙලා හොදටම දුර්වල වුණන් පස්සේ කාමයේ තේරුම් ගන්න බෑ. එදාට කාමයේ පවත්වන්නත් බෑ. ඇතැම් මේවා දර්ශනය, ශ්‍රවණය ඒව පවත්වා ගන්නට පුළුවන්. නමුත් තරුණ වියේ කාමයේ පවත්වන්නාසේ ඒ තුල ඒ තෘප්තිමත්වයක පවත්වන්නට බෑ. එහෙනම් ඒ තෘප්තිමත්ව පවත්වන මොහොතේ ඕන එහි ස්වභාවය තේරුම් ගන්නට. එනිසා පැවැත්මටත් ඒක උදව් කරගන්න සිහි කල්පනාවෙන් මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියන එකත් තේරුම් ගන්න උත්සාහ. එතකොට ඒක පැවැත්මටත් උදව්වක් වෙනවා නැවැත්මට ලොකු සහයෝගයක් වෙනවා. අන්න ඒ විදිහටයි සිහි කල්පනාව තියෙන පුද්ගලයා ප්‍රඥාව තියෙන පුද්ගලයා පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මේ කරුණු දෙකම Tamanට ලැබෙන කරුණුත් එක්ක ලැබෙන අරමුණුත් එක්කලා ක්‍රමානුකූලව පුරුදු පුහුණු කරගෙන යන්න. ඊළඟට ඉතිරි කාරණා ගැන නම් අපිට එහෙම හිතන්නට දෙයක් නැහැ. ඒවා කාටත් කොතනත් බාධක හැටියට කෙලින්ම බැහැර කරන්නට පුළුවන්. කිසිම පටලැවිල්ලක් නැතුව. ඒ මොනවද? ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුච්ච, විචිකිච්ඡා. ව්‍යාපාද කියලා කියන්නේ අර අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවය. පැමිණෙන අරමුණට කැමති නැහැ. දැන් කාමයේ කිව්වේ මොකද්ද? ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන් ගන්නා අරමුණට කැමති වෙනවා. ඒක අපේක්ෂා කරනවා නැවත නැවත. ඒක කාමයයි. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් ගන්න අරමුණ ප්‍රතික්ෂේප කිරීමට කියනවා ද්වේෂයයි කියලා. එහෙම නැත්නම් පටිඝයයි මේක විවිධ නම් වලින් එක එක තැන හඳුන්වනවා. ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පටිඝය, එපා වීම, අප්‍රියාව, අකමැත්ත, කලකිරීම, එතකොට ශෝකය, දුක, හඬා වැළපීම, භීතිය, තැතිගැන්ම මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ මොකක්ද? පැමිණෙන අරමුණට මනස කැමති නැහැ. පැමිණෙන අරමුණ මනසින් ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම විවිධ තැන විවිධ මොහොනවරින් පැමිණෙන්න පුළුවන්. කාමච්ඡන්දය කියන එක ඒ අරමුණ වලට කැමැති බවත් විවිධ අරමුණු වලින් රාගය, තෘෂ්ණාව, මමත්වය, සෙනෙහස, ආදරය, ලෝභය, කෑදරකම අපේක්ෂාව බලාපොරොත්තුව මෙහෙම එක එක නම් වලින් එක එක තැනදී මේක හඳුන්වනවා කොහොම හැඳින්නුවත් එකක් මූලය ඇලෙන ස්වභාවය අපේක්ෂා කරන ස්වභාවය මෙතන සඳහන් කරන්නේ මොන නමින් හැඳින්නුවත් අරමුණ ප්‍රතික්ෂේප වෙන ස්වභාවය එතකොට එහෙදිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං සම්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති තමන්ගේ මනසේ තරහව නොකමැත්තක් අරමුණ ප්‍රතික්ෂේප වෙන ස්වභාවයක් පහළ වුණාම දැන් නිබඳු ලක්ෂණයක් නිබඳු ස්වභාවයක් මගේ මනසේ හටගත්තා කියලා Tamanට තේරෙන්න ඕන තේරුම් ගන්නට ඕන දැන් අපි ටිකකට ඉස්සෙල්ලත් සාකච්ඡා කර කර හිටිය ධර්ම කරුණු පිළිබඳව එතකොටත් අපි කතා බහ කළේ සමහර වෙලාවට අපේ මනසට දැනෙනවා නිකන් පැහැදිලි කාරණයක් තේරෙන්නේ හැබැයි නිකන් මොකක්ද පොඩි අඳුරක් වගේ නිකන් පොඩි වලාවකින් ආවරණය වුණා වගේ නිකන් වෙනදා ඉන්න සැහැල්ලුව නැතුව ගියා වගේ. නිකන් පුංචි බරක් තියලා වගේ. මේ එක එක එක එක කෙනාට මේ එක එක විදිහෙන් පොඩි වෙනසක් තේරෙනවා. අනිත් වෙලාවට වගේ පැහැදිලිව හිතන්නට බෑ. නිකන් කිසි දෙයකට රුචි බවක් ඇති වෙන්නේ නැහැ. හැමදේම ප්‍රතික්ෂේප වෙනවා. මෙහෙම ගතියක් මනසේ දැනෙන්නට පුළුවන්. එහෙම දැනෙනකොට පොඩ්ඩක් ඒ ගැන සොයා බලන්න. ඒ මොකක්ද? ඒ කොහොමද? එහෙම හොයා බලනකොට අපිට වැටහෙනවා මේ මොකක් හරි දෙයක් පිළිබඳව මනසේ පුංචි නොමනාපයක් ඇති වෙලා සමහරට මේ කතා කර කර ඉන්නකොට කියවෙච්ච වචනය අර මම මුලින් කිව්වාගේ එයා මොකක් හිතුවද දන්නේ නැහැ. අන්න එහෙම එකක් නිකන් ඇවිල්ලා ගිහිල්ලා. ඒක ඇති දෙයක් නැහැ. හැබැයි ඒක මට මගේ මනසේ පොඩ්ඩක් පැත්තක ඉතුරු වෙලා. එතකොට පැහැදිලි වැටහීමක් නෑ. හැබැයි නිකන් හැමතිස්සෙම පොඩි බරක් තියෙනවා. එතකොට හොයලා බැලුවාම තමයි තේරෙන්නේ මේ නිකන් ඇති වෙලා නැති වෙලා ගිය සංඥාවක් එක්කයි මේ පැටලලා තියෙන්නේ. ඒ තරම් පුංචි දෙයක් වුණත් අපේ මනසට බරක් වෙන්නට පුළුවන්. ඒක මනස ආවරණය කරන්නට, මනස අඳුරු කරන්නට, මනසේ ප්‍රභාව නැති කරන්නට, මානසික ශක්තිය හීන කරන්නට හේතු වෙනවා. මනස කලම්බන්නට හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රමාණය අඩු වැඩි වෙන්නට පුළුවන්. නමුත් අරමුණු ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවය මනසෙහි පහළ වෙනවා නම් ඒ එක්තරා නීවරණ ධර්මයක්. ඒ එක්තරා ක්ලේශ ධර්මයක්. එය මනස අඳුරු කරනවා නැවැත්ම සඳහා යන ගමන් මඟ අහුරනවා. එතකොට ඒ විදිහේ ස්වභාවයක් මනසේ පහළ වුණොත් එසැනින් හඳුනා ගන්නට ඕන මෙබඳු හැඟීමක් පහළ වුණා. ඊළඟට ඒක කොමන හේතුවකින්ද හටගත්තේ? මොකක්ද එහෙම වෙන්නට හේතුව? බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල පෙන්වා දෙනවා ද්වේෂය එහෙම නැත්නම් පටිඝය එහෙම නැත්නම් ව්‍යාපාදයේ ඇතිවීමේ හේතුව තමයි තමන් අකමැති අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරය ගැටුම්කාරී අරමුණු පිළිබඳව නුවණින් තොරව කල්පනා කිරීම ගැටුම්කාරී අරමුණු කියන්නේ එක එක්කෙනාට එක එක જાති තියෙන්න පුළුවන් අනෙක් කෙනා ඇලුම් කරන ආරම්මණය අනෙකාට ගැටුම්කාරී අරමුණක් වෙන්න පුළුවන්. සමහරු රතු පාටට කැමති, සමහරට රතු පාට පේන්න බෑ. සමහරුන්ට කොළ පාට කැමති, සමහරුන්ට කොළ පාට පේන්න බෑ. එහෙම එක එක જાති. මේවා එක එක හේතු නිසා ආපුවා. එතකොට අපි හේතුව හරියට හෙව්වේ නැත්තම් අර தত্ত্বය අපි දිගින් දිගට පවත්වනවා. අවසානයේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ මොකක් හරි මේ දේශපාලන පක්ෂයක් එක්ක. හැබැයි පාටටත් කැමති නෑ. ඒ පාට ප්‍රතික්ෂේප කරන්නේ මොකද කියලා හොත් අපි දන්නේ හේතුව. හැබැයි අපි පාටට කැමති නැහැ. ඇයි මේ? අවසානයේ හොයාගෙන ගිහින් බලනකොට වෙන එකක් හේතුව. මේ පාටත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ මිනිස්සුගේ ලිතුම් පැතුම් එක්කලා තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඉතින් අපට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මම ඒකට කැමති නැහැ. එහෙම තමයි කියන්නේ. එතකොට එහෙම වෙන්නේ අන්න අපි හේතු හොයලා නැහැ. අපි දන්නේ නැහැ. එතකොට අපිට ගැටෙන අරමුණක් එනවා. අපි ඒක අයෝනිසෝ මනසිකාරයෙන් සිතනවා. නැවත නැවත සිතනකොට දිගට දිගට කල්පනා කරනකොට අපිට ඒක ප්‍රිය නැතු යනවා. අපේ ද්වේෂය වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපේ මනසේ ගැටුම උත්සන්න වෙනවා. අර මම දවසක් කිව්වේ අපේ අයියා ගැන අයියා කරපු අඩුපාඩුවක් කියලා අහපු දෙයක් ගැන නැවත නැවත හිතලා. ඒක අයියාගේ දෝෂයකුත් නෙමෙයි වෙන කෙනෙකුගේ දෝෂයකුත් නෙමෙයි. හැබැයි ඒ ගැන අයෝනිසෝ මනසිකාරයෙන් දිගින් දිගට දිගින් දිගට නිකන් හැංගීම් වලට වහල් වෙලා අප්‍රසන්න භවෙන් එහෙමයි මෙහෙමයි කියලා මට හිතන හැටියට හිත හිතා ගියා. ඒතර Tamanට ඕන හැටියටයි එතනදි හිතන්නේ. අර අනේ අර කාමච්ඡන්දේදී අනේකාට එක එක જાති හිතවන්නට උත්සාහ කළා වගේ මේ ව්‍යාපාදයේදී අනේකා මෙහෙම කරයි මෙහෙම කරයි කියලා අපි කල්ලාතු තීරණය කරනවා. එතකොට එයා එහෙම කරන්න හිතලවත් නැහැ. හැබැයි අපි තීරණය කරලා ඉවරයි. දැන් මෙහෙම කරනවා. එතකොට මෙහෙමයි වෙන්නේ. එතකොට මට වෙන්නේ මේකයි. දැන් ඔක්කොම සැලසුම් කරලා භුක්ති විඳලා සියල්ලම ඉවරයි. අර මනුස්සයා දැක්කන් පස්සේ ඊට පස්සේ මූණ බලන්නේ. හැබැයි මේ මනුස්සයා ඒ කිසි දෙයක් දන්නේ නැහැ. උඩක් බිමක් දන්නේ නැහැ. නමුත් අපේ මනසේ ද්වේෂය වර්ධනය කරගෙන අපි ගැටිලා හැපිලා සියල්ලම සැලසුම් කරලා ඒවැ ප්‍රතිඵලත් භුක්ති විඳලා ඉවරයි. එහෙම වෙන්නේ. ඇයි ගැටුම්කාරී මනෝභාවයන් පිළිබඳව ගැටෙන සංඥා පිළිබඳව ගැටෙන අරමුණු පිළිබඳව නුවණින් තොරව හැඟීම් වලට වහල් වෙලා දිගින් දිගට කල්පනා කළොත් එතනටට ව්‍යාපාද නීවරණය වැඩෙන්නට පුළුවන්. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් සිතා බැලිය යුතුයි කුමක් දෙහි හේතුව? කුමක් නිසාද මේක ඇති උනේ? කොහොමද හටගත්තේ? කියලා හරියට සොයලා බලද්දී අපට තේරෙනවා මෙන්න මෙහෙමයි මේක පහළ වුනේ. මම මෙහෙම හිතපු නිසයි මේක උනේ. මම මේ විදිහෙන් දිගට දිගට මේ ගැන සැලසුම් කළා. ඔහු මෙහෙම කරાવી, ඔහු මෙහෙම කියාවි, එතකොට මට මෙහෙම වේවි. මේවා ඔක්කොම මමයි හිතුවේ. ඒ මමම හිතලා ඒකත් එක්ක මමම ගැටුණා. අවසානයේ අර කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ඔහොම කියලා එක එක තියෙන නේද සිංහලේ කියම. එතකොට ඔක්කොම තමන්ම තීරණය කරලා තමන්ම විනිශ්චය කරලා තමන්ම තීරණය දීලා තමන්ම ගැටිලා තමන්ම අවනාපය හදාගෙන සියල්ලම තමන් කරගෙන. ඒ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියන්නේ මේ මේ පැවිද්දෝ පිළිබඳව නෙමෙයි. <laughs> ඉස්සර කාලේ හිටියේ හාමු හතුරු කියලා. ලංකාවේ හිටියේ හාමු කියලා. ඒ හාමුට හාමුදුරුවෝ කියලා තමයි කියන්නේ. එහෙමයි හාමුදුරුවනේ. එතකොට ඒ හාමුගේ ස්වභාවය තමයි මොකක් හරි උනන් පස්සේ හාමු තමයි නඩුව හදන්නේ. එතකොට හාමු තමයි තීරණය කරන්නේ. එතකොට හාමු තමයි ආ මේක හොරකම් කළා කියලා ඔක්කොම. එතකොට අන්තිමට බඩු අයිතිකාරයත් හාමුමයි. ඒව ගෙනihin දාලා අන්තිමට නඩුවක් හදලා ඊට පස්සේ නඩුව අහලා අර මනුස්සයා වැරදිකාර කරලා එහෙම කරන්නේ ඒ සමහර හාමුවරුන්ට යම් යම් දේවල් ගන්න ඕන වුණාම. දැන් අපි හිතමු එක මිනිස්සෙකුගේ බිරිඳ ලස්සනයි. හැඩරුවයි. බොහොම ප්‍රියමනාපයි. එතකොට හාමුට හිතනවා මේ කාන්තාව හොඳයි මට සම්බන්ධ කරගත්තොත්. දැන් ඉතින් සම්බන්ධ කරගන්න විදිහක් නැහැනේ. ඒ නිසා මිනිස්සයා හිරේට යවන්න ඕනේ. ඒ නිසා කරන්නේ මොකද්ද මොනවා හරි හාමුගේ ගෙදර තියෙන බඩු මුට්ටුවක් ගෙනහිල්ලා රාත්‍රියේ තව මිනිස්සෙක් දාලා අර ගෙදරට දම්මනවා. දාලා බලලා ඊට පස්සේ ආ මේක නැති වෙලා කියලා හොයනවා. ඊට පස්සේ හැමතැනම හොයනකොට ඔන්න අර ගෙදර එහෙම මෙහෙ තව ගෙවල් කීපයකට බලලා අර ගෙදරටත් රින් කරලා බලන ආ මේ තියෙන ඇඳයට මේ මනුස්සයා මේක හොරකම් කරලා. ඊට පස්සේ අවුරුදු 5කකට 10කට අර මනුස්සයා හිරේ යනවා. එතකොට අවුරුදු 5ක් 10ක් අර බිරිඳ Tamanට අවශ්‍ය හැටියට පරිහරණය කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ දේවල් එක්කලා නිසා තමයි ඇති වෙලා තියෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ එතකොට ඔක්කොම Tamanට ඕන හැටියට හදලා Tamanට ඕන හැටියට නඩු කියලා Tamanට ඕන හැටියට තීරණය දීලා Tamanට ඕන දේ කරලා මේ කාම ඡන්දේ ද්වේෂය ආදියත් ව්‍යාපාදේ ආදියත් අන්න එහෙම තමයි. අපිම තීරණය කරනවා, අපිම හිතනවා, අපිම කල්පනා කරනවා. අපිම විනිශ්චය කරනවා අවසානයේ තීරණය කරලා අපිම ගැටිලා අපිම දුක් විඳිනවා අනිත් මිනිස්සු ඉන්න දිහා ඉන්නවා හැබැයි සියල්ලම කරගෙන අපි නිකම් මනසින් දුක් විඳිනවා එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනසෙහි එබඳු ගැටුමක් ව්‍යාපාදයක් ඇති වුණොත් ඒ ගැන තේරුම් ගන්නට ඕනේ. සිහියෙන් හඳුනා ගන්නට ඕනේ. ඒ වගේම ඇයි එහෙම හටගත්තේ කියලා හේතු හොයන්නට ඕන. එහෙම හේතු හෙවීමේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා අර ගැටුම්කාරී අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් සිතීම තමයි ඒකට හේතුව. යමෙක් හරියට නුවණින් සිතා බලනවා නම් ඒ තනත්තාට හේතු දකින්නට පුළුවන්, දැකලා වෙනස් කරන්නට පුළුවන්, වෙනස් කරලා තමන්ගේ මනස ඒ ව්‍යාපාදයෙන් නිදහස් කරගන්න පුළුවන්. ඊළඟට බහැර වුණා වූ එහෙම නැත්නම් නිරුද්ධ වුණා වූ අහෝසි වුණා වූ ව්‍යාපාදය නැවත මතු නොවි මනසේ ප්‍රභාව මනසේ ශක්තිය රැකගන්නේ කොහොමද කොහොමද රැකගන්නේ දැන් අපි මුලින් තේරුම් ගත්තනේ කොහොමද ව්‍යාපාදේ හටගත්තේ කියන අන්න ඒ හේතු නැවත මතු වෙන්නට ඉඩ නොතියා මනස සුරක්ෂිත කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒ ක්‍රමය නැවත නැවත දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරනකොට විටින් විට අපේ මනසේ සිහි කල්පනාවෙන් තොර වෙනකොට වා මතුවෙනවා. හැබැයි මතුවෙන අවස්ථා ආය හඳුනාගෙන එතනදි තේරුම් ගන්න ආයෙත් කොහොමද මතුවන්නේ? විවිධ ක්‍රම වලින් එනවා. විවිධ පැති වලින් එනවා. එක ආකාරයකින් හිතලා තේරුම් ගත්තාම මේ ආකාරයෙන් යටපත් වෙනවා. හැබැයි වෙනින් ආකාරයකින් මතුවෙනවා. එහම විවිධ පැතිකඩ වලින් අපේ මනසේ විවිධාකාරයෙන් මතුවෙන ව්‍යාපාදයට අදාළ හේතු සාධක තේරුම් අරගෙන බැහැර කරලා ඒ தත්ත්වේ පවත්වා ගන්නට පුළුවන් නම් අන්න නැවත ව්‍යාපාදයේ ඇති නොවි පරිස්සම් කර ගන්නට පුළුවන්. ඔය කියුවේ අපි නීවරණ ධර්මවල දෙවෙනි නීවරණේ කාමච්ඡන්දේ ව්‍යාපාද. ඊළඟට තුන්වෙනි එක තමයි තීන මිද්ධය. තීන මිද්ධයයි කියලා කියන්නේ මේකත් ටිකක් පටලවා ගන්න කාරණයක්. තීන මිද්දේ කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ගේ මැලි බව, හැකිලෙන බව. මම එදා කියවනේ සිත සහ චෛතසික. සිත කියලා කියන්නේ මූලික ශක්තියයි, චෛතසික කියලා කියන්නේ එහි තියෙන ගුණාංග. දැන් සිතත් හැකිලෙනවා. ඒ කියන්නේ ප්‍රධානම ශක්තියත් හැකිලෙනවා. එහි තියෙන ගුණාංගයත් නිකම් වියකී යනවා. මම එදා උදාහරණයකින් තේරුම් ගන්න කිව්වා අපි දැන් වායුව ගත්තොත් වායුව ප්‍රධාන අවට ක්‍රියාත්මක කරන ප්‍රධාන ශක්තිය හැටියට ගත්තොත් මේ වායුවේ තියෙනවා සුගන්ධය දුර්ගන්ධය මේවා වායුවේට මුසු වෙලා තියෙන එක්තරා ගුණයන් උණුසුම සීතල ඒවා පරමාර්ථ ධර්ම හැටියට අපි කතා කළොත් වෙන වෙන ධර්ම අපි පොදුවේ සරල උදාහරණයක් හැටියට අරගෙන බැලුවොත් වායුවත් එක්ක මුසු වෙලා තියෙන සුවඳ දුගඳ උණුසුම සීතල වර්ණ අවර්ණ මේවා මුසු වෙලා තියෙන්නට පුළුවන් එතකොට දැන් මේ කියන්නේ වායුවක් ඡය වෙලා ගිහිල්ලා නිකන් වායුව ගොඩක් අවම වෙනවා. ඒ වගේ මේ වායුව සමග මුසු වෙලා තියෙන අර සුගන්ධයත් එහෙම නැත්නම් දුර්ගන්ධය එහෙම නැත්නම් වර්ණය එහෙම නැත්නම් අවර්ණ ඒකත් වියකිලා යනවා අන්න ඒ වගේ මේ මූලික සිත නැමැති ක්‍රියාකාරී ශක්තිය තරමක් හැකිලෙන ස්වභාවයෙන් දුර්වල ස්වභාවයෙන් උදාසීන ස්වභාවයක් ගන්න එක තමයි තීන කියන්නේ. මිද්ද කියලා කියන්නේ ඒ එහි තියෙන ගුණාංගේවත් චෛතසික ධර්ම ඒවත් හැකිලෙන වියකෙන උදාසීන වෙන ස්වභාවයටපත් වෙනවා. සිත සහ සිතේ තියෙන ගුණාංග කියන මේ අංශ දෙකම උදාසීන වුණාන් පස්සේ සම්පූර්ණ සිත සක්‍රිය භවෙන් තොරව බොහෝම අක්‍රිය නිෂ්ක්‍රීය මැලි වෙන හැකිලෙන ස්වභාවයටපත් වෙනවා. මේක කෙනෙකුට නිදිමතක් හැටියට දැනෙන්නට පුළුවන්. හැබැයි සිතේ අලස බව ওই විදිහට නිදිමත හැටියෙන් දැනෙන්න පුළුවන්. කයට වෙනම නිින්ද කියලා එකක් අවශ්‍යයි. ඒකයි මේකයි දෙකක් එකක් නෙමෙයි. දැන් රහතන් වහන්සේලාත් නිදා ගන්නවා. බුදුහාමුදුරුවෝත් නිදාගත්තා. ඒතකොට උන්වහන්සේලාට තීන මිද්දේ නැහැ. උන්වහන්සේලා නීවරණ ප්‍රහාණය කළා. නමුත් උන්වහන්සේලාට නිින්ද අවශ්‍යයි. කොමකටද? සිත අලස වෙන්නට නෙමෙයි ගත මේ වෙහෙසිලා වෙහෙසිලා මේ කය ක්‍රියාත්මක වෙන්න මේ ඉන්ද්‍රිය සමූහයක්නේ. ඊට මේක මැෂින් එකක් වගේනේ. ඉතින් මේක සෑහෙන වෙලාවක් ක්‍රියාත්මක වුණාස පොඩ්ඩක් නවත්තලා තියන්න ඕන. ඒ ගෙවිච්ච කොටස් වැඩෙන්නට විවේකයක් සඳහා ඒක කයක් පරිහරණය කරන කොයි කාටත් අවශ්‍යයි. හැබැයි මේ කියන කාරණය ක්ලේශ ධර්මයක් මේ තීන මිද්දේ නමින් කියන්නේ ක්ලේශ ධර්ම. දැන් සාමාන්‍ය ප්‍රත්‍යඥ පුද්ගලයාට ඔය දෙකම මුසු වෙලා තමයි හටගන්නේ. ඒ නිසා අපිට තෝරගන්න බෑ මේ ඇති වෙන නිදිමත කය අවශ්‍යතාවයක්ද මේ ඇති වෙන නිදිමත සිතේ අවශ්‍යතාවයක්ද කියලා අපිට තෝර බේරගන්න බෑ. දැන් රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ උන්වහන්සේලා පැය කීපයක් දවසකට සැතපී හිටියට මනස නිදිගෙන නැහැ. මනස බොහොම සිහි කල්පනාවෙන් යුක්තයි. මනසට පහළ වෙන හැම අරමුණක්ම මනස විසින් හඳුනා ගන්නවා සිහියෙන්. ඒ නිසා රහතන් වහන්සේලාට හීන දකින්නවා කියලා එකක් නැහැ. ඇයි? මේ අපිට දැන් ඉන්නකොට යම් යම් දේවල් සිතෙන්නේ ඒ වගේම උන්වහන්සේලාට අර කය නිදිගත්තාම හිතේ පහළ වෙන සිතුවිලි උන්වහන්සේලා හරියට හඳුනා ගන්නවා. මෙහෙම දෙයක් හිතුණා. අපට ඒක හිතුණා කියන්න තේරෙන්නේ නැති නිසා අපි පෙනුණා කියලා කියනවා. ඇයි ඔක්කොම අක්‍රිය වෙලානේ? ඒ නිසා අපි කියනවා හීනයක් දැක්කා. ඒක 아무තු හීනයක් නෙමෙයි මේ මේ පියවි ලෝකෙින්දදෙත් අපි එහෙම එහෙනම් පියවි ලෝකෙින්ද දකින්න එකටත් හීන කියලා තමයි කියන්නේ. අපි පියවි ලෝකේ ඉන්න එකට හිතනවා කියනවා නම් අතනද සිද්ධ වෙන්නේ ඇත්තටම හිතන එක. දැන් මම පෙර දවසකත් මම හිතන්නේ උදාහරණයක් කිව්වා. දැන් ගෙදර ගැන හිතන්න බලන්න. දැන් ගෙදර ගැන කොහොමද හිතුවේ? ඒ ගෙදර සහ පරිසරය Tamanට පෙරුණා. එහෙමනම් ඇත්තටම අපි හිතනවා කියන්නේ රූපයක් ගැන හිතනවා කියන්නේ ඒ රූප සංඥාව නැවත මතු කරනවා. දැන් කපුටෙක් කෑ ගහන හැටි හිතන්න බලන්න. දැන් මොකද උනේ? ඒ කපුටා කෑ ගහන සංඥාවේ හඬ නැවත අපි පුනරවර්ජනය කරනවා මනසේ. එතකොට එහෙමනම් ඒ හඬයි ඇහෙන්නේ. හඬ කනට ඇහෙන්නේ හැබැයි සිතට ඇහෙනවා. දැන් රසයක් ගැන හිතන්න ඇපල් රස හිතන්න. මොකද උනේ? නැත්තම් දෙහි රස හිතුවත් ඕක තාම හොඳට හිතාගත්තා ඒක. දෙහි වල බැංගිරි රස හිතුවොත් මේ දැන් කටට කෙලවුණන්නත් පුළුවන්. ඇයි? එතකොට මොකද්ද මේ කලේ හිතනවා කියලා මොකද්ද කරන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේ සංඥා නැවත අවදි කරනවා. ඒක තමයි අපි හිතනවා කියලා කියන්නේ. හීනදි වෙන්නේ toy ටිකමයි. හැබැයි දැන් අපි ඒක හීනයක් හැටියට දැක්ක කියන්නේ නැත්තේ වින්දා කියන්නේ නැත්තේ මේ අපි අවදි වෙලා ඉන්නකොට අර හිතෙන දෙයට අමතරව අපේ ඇහත් ඒත් එක්ක වැඩ කරනවා. අපි මනසිනුත් යමක් දැන් මනසිනුත් gedara දැක්කා. හැබැයි මේ ඇහැට දැන් මෙතන තියෙන ඒවත් පේනවනේ. එතකොට මේ ඇහැට දැන් පේන එකට පේනවයි කියනවා අර මනසින් පේන එකට හිතනවයි කියලා කියනවා. නින්දදි සිද්ධ වෙන්නේ ඇහැට පේන එක පේන්නේ නැතු වෙනවා. එයි ඇහැ වහලානේ. ඊට පස්සේ අර හිතට පේන එක විතරක් පේනවා. එතකොට ආයේ දෙකක් ගැන කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම එකයි තියෙන්නේ. ඒක කෙලින්ම දැක්කයි කියලා කියනවා. එතකොට කණෙන් බාහිර ශබ්ද දැන් ගන්න අතරේ අනෙක් ශබ්දයක් ඇහුනහම දැන් දෙකක් තියෙනවා. අපි මුල් තැන දෙනවා කණෙන් අහපු එකට අර හිතෙන් ගත්ත එකට අපි කියනවා හිතුණා කියලා. හැබැයි නින්දෙදි කණෙන් ගන්නෙ නෑ. අර මනසින් ගන්න එකටම කෙලින්ම ඇහුණයි කියලා කියනවා. හැබැයි සමහර අවස්ථා තියෙනවා කණින් ගන්න එකත් සම්බන්ධ වෙලා හීන පේන අවස්ථා. මට මතකයි දවසක් ওই විද්‍යාලංකාර පිරිවෙනේ මම ඉන්නකොට ඉතින් දවල්ට දාන වැළඳුවම හරිය නිදිමතයි. ඉතින් පිරිවෙන් තියෙන දවසට නිදා ගන්න වෙලාවක් නැහැ. දවසක් පිරිවෙන් නැති දවසක මම හොත්තට නිදාගත්තා. ඊට පස්සේ දැන් මං හීනයක් දැක්කා. කවුදෝ හක් ගෙඩියක් පිම්බා. ඊට පස්සේ දැන් මේ හක් ගෙඩියේ සද්දේ නවතින්නෙම නැහැ. ගල මෙහෙම දැන් ඈතට යනවා. දැන් මම සෑහෙන වෙලාවක් අහගෙන හිටියා දැන් හක් ගෙඩිය සද්ද නවතින්නේ මට ඇහැරුණා. ඇහැරිලා බලනකොට මෙන්න තාමත් ඇහෙනවා ඒකේ සද්ද. පස්සේ මම ඇඳෙක ඉඳගත්තා. ඒත් ඇහෙනවා. පස්සේ මම ජනේලෙන් බැලුවා එළිය. බලනකොට අර මැෂින් එකකින් තනකොළ කපනවා. එතකොට දැන් මම දැක්ක හීනේ හුදෙක් ඒ මනසට සංඥාව ගත්තේ කොහෙන්ද? කන දැන් මම මේ තද නින්ද නෙමෙයි. තද නින්ද දිහෙම හින පේන්නේ. තද නින්ද දි පෙනෙන්නේ හුදෙක් මනසින්ම ගන්න සටහන් විතරයි. දැන් මේ අඩ නින්ද ඉන්නකොට කනත් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. සෝතද්්වාරය විවෘත වෙනවා. හැබැයි පැහැදිලි නෑ. දැන් දෙකම එකට මිශ්‍ර වෙනවා. ඔය සිද්ධ වෙන දේවල්ම මේවා මේ කියන්නේ නිකමට නෙමෙයි ඕවම අපට පියවි ජීවිතේ සිද්ධ වෙනවා අවදියෙන් ඉන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඒවයි මේවයි ඔක්කොම පටලවාගෙන තමයි අපි සංඥා ඇති කරගන්නේ. මම අර එදා කිව්වේ මම ජීප් එකක් දැකලා බය වෙච්ච හැටි. එතකොට මේ මේවා අපට හොඳ කර්මස්ථාන ඇත්තටම. එතකොට එතකොට මම මේ ජීප් එකක් දැක්කේ කොහමද? ඒ වෙලේ වැටුණු ආලෝකය S2 ගෙන් ගත්තා. ඊට ටිකකට ඉස්සරලා ඇතිවෙච්ච ඔය මේ භීෂණ යුගයේ මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් කියන සිතුවිලි ටික ඒ ටික මනසින් ගත්තා. ඒවා පිළිබඳව මම අහලා තිබිච්ච අතීත තොරතුරු මනසින් ගත්තා. ඒ වෙලාවේ අඳුර සහ උදකලා බව බාහිරින් ගත්තා. ඇතුලෙන් සහ පිටින් ගත්තු ඔක්කොම ටික එකතු කරගෙන මම චිත්‍රයක් මැව්වා. හැබැයි මම මේක ඇත්තටම දැක්කා. එතකොට අවසානයේ අපිට තේරුම් ගන්න බෑ මම ඇහෙන් දැකපු එක මොකද්ද හිතෙන් දැකපු එක මොකද්ද මං කනින් අහපු එක මොකද්ද හිතට දැනෙච්ච එක මොකද්ද ඔන්නඔහම තමයි මිනිස්සු ලෝකයට දෙන්නේ එහෙමනම් මිනිසුන් ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයින් අරමුණු කරන දේ හැබැයි සත්‍යද අඩක් සත්‍ය වෙන්නට පුළුවන් තව බොහෝ දේවල් පෙරගත් සංඥාත් එක්කලා මිශ්‍ර වෙලා ඇති වෙන මනෝමය තීරණ මනෝමය සංඥා අපි ඒ ගැන එසේ සිතනවා එතකොට අවසානයේ ඇත්තටම ලෝකේ තියෙන්නේ මොනවද කියන්න අපි දන්නේ අපි දන්නේ අපි දැකපු දේ ඊට පස්සේ කියනවා දෙන්නේ තුන් දෙනෙක් එකතු වුණාන් පස්සේ ඉතින් එක කාරණේ ගැන දැන් වාද විවාද. ඒක එහෙම තිබුණා නෑ නෑ එහෙම නෙමෙයි මෙහෙමයි තිබුණේ. දැන් මේ මොනවද කියන්නේ? එක එක්කෙනාට පෙනිච්ච හැටි. ඉතින් එකම දේ කොහොමද එක එක විදිහට පෙනුනේ? ඔය එක එක විදිහෙන් අරන් තියෙන හැටි. ඔය විදිහෙන් තමයි අපි ලෝකය ගැන හැම තීරණයකටම එළඹෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය මායාවක්. ඒ මායාවක් වෙන්නේ ඇයි? තියෙන දේවල් නෙමෙයි අපි දකින්නේ. අපේ මනසෙන් ගොඩනගා ගන්නා සංඥාත් එක්ක මුසු කරලා අපට ඕන දෙයක් තමයි අපි දකින්නේ. අපට ඕන දේ තමයි අපි අහන්නේ. අර මං කිව්වේ අර හාමුදුරනමක් තෘතිය ධානය උපදවාගෙන හිටි හාමුදුරනමක් අර ගල්ලනේ භාවනා කරනකොට අර වායුවේ හඬ ඇහිලා ගීතයක රසය වින්දා. අවසානයේ රස විඳලා ඉවරනකොට මොකද වෙලා තියෙන්නේ? ධානයෙන් පිරිහිලා. ධානයනොත් පිරිහෙන තෙක් උන්වහන්සේ විකෘති වුණා. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? ගීතයක් නෙමෙයි අර පිටිපස්සෙන් ආපු හුලං රැල්ල ගලේ වැදිලා පුංචි සිදුරකින් හඬක් නගාගෙන ගියේ. ඒතර කොච්චර අපේ ජීවිතේ වෙනස්කම් වලට භාජනය කරනවා. එහෙමනම් අපිට හිතෙන දේවල් අපි හිතනවා අහවලා මෙහෙම කළා. මේතනත්තා මෙහෙම කළා. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී වශයෙන් අපට ඇතිවෙන මේ හැම ක්ලේශ ධර්මයක්ම හැම නීවරණයක්ම අවසානයේ බැලුවෙන් පස්සේ ලෝකේ තියෙන ඒවම නෙමෙයි Taman ඒ ගැන හිතලා තියෙන හැටි. අර මම තවත් කතන්දරයක් කිව්වේ. රාගාධික හාමුදුරනම කර අමුසොහනේ භාවනා කරන්න ගියේ. මල කඳ දිහා මේ කුණු වෙලා පණුව නලියන ගඳ ගහන මැස්සෝ අහන අහලක ඉන්න බැරි කුණු වෙච්ච මල කඳක්. මේක දැකලා රාගය පහළ වුණා. ඒ කොහොමද? එතනින් ගත්තේ ස්ත්‍රී සංඥා විතරයි. ඊටු ටිකම වාගත්තේ මනසෙන්. මේ විදිහට බලනකොට සෑම මනෝභාවයක්ම ඇත්තටම අපි අත්විඳා කියලා කිව්වට ඒ ඇත්තද ඒ අපි හදාගත්තු ලෝකයේද ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්නට නම් යථාභූත ඥාන දර්ශනය අවශ්‍යයි. යථාභූත ඥාන දර්ශනය කියන්නේ මොකද්ද? පවතින ස්වභාවය දකින්න ඕන. ඇත්ත ඇති සැටියෙන්ම දකින්න ඕන. එතකොට දැන් අපි මෙතෙන් දකින්නේ මොනවද? මෙතෙන් දකින්නේ අපට ඕනේ. හරියටම අහන්නට ඕන. කොහොමද අහන්නේ? තියන දේ. දැන් අහන්නේ මොනවද? අපට ඕන දේ. හරියටම කාරණය ගැන નિවරදිව සිතන්නට ඕන. දැන් අපි මොනවද හිතන්නේ? අපට හොඳ දේ. මෙන්න මේ විදිහට මේ නීවරණ ධර්මයන්ගෙන් මනස ආවරණය කළයින් පස්සේ අපට හැබෑව දැනෙන්නේ නැතුව අපි ඒන් බොහෝ ඈතට යනවා. හැබැයි අපි යමක් දැනගන්නවා යමක් හඳුනගන්නවා ඒ අපටම අනන්‍ය වූ මනෝමය මායාකාරී ලෝකයක්. ඊට වඩා යම් යම් වෙනස්කම්. ඒ ලක්ෂණත් සමහර ඒවා පවතින ලෝකයේ තියෙනවා. හැබැයි ඒ ස්වභාවයෙන්ම නෙමෙයි ඊට වඩා වෙනස් ආකාරයෙන්. ඒ වෙනස හඳුනා ගන්නට තමයි සිහිය උපදවා ගන්නට කියන්නේ. ඒ වෙනස හඳුනා ගන්නට තමයි ප්‍රඥාව අවදි කර ගන්නට කියන්නේ. සතිපට්ඨානෙ පුහුණු කරන්නට එතකොට ඔය විදිහට දැන් අපි කතා කර කර හිටිය තීන මිද්දය ගැන රහතන් වහන්සේලාට <clears throat> අමුතුවෙන් සිහින දකින්නවා කියලා දෙයක් නැහැ. උන්වහන්සේලා මේ දෛනික ජීවිතයේ සිතුවිලි හඳුනා ගන්නාseම Tamanගේ මනසේ පැමිණෙන මනෝභාවයන් නින්දේද නිවැරදිව හඳුනා ගන්න. එතකොට පින්නතුන්ට හිතේ එතකොට කොහොමද නිදාගන්නේ? උන්වහන්සේලා හොඳටම නින්දේ ඉන්නේ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් කිසිවක් වැඩ කරන්නේ නැහැ. සිත විතරයි වැඩ කරන්නේ. අපෙත් එහෙම තමයි. අපේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැහැ සිත විතරයි වැඩ කරන්නේ. හැබැයි වෙනස තියෙන්නේ උන්වහන්සේලාගේ සිත වැඩ කරන හැටි සිහියෙන් දකිනවා අපේ සිත වැඩ කරන හැටි අපිට සිහියෙන් පේන්නේ තීන මිද්දෙන් ආවරණය වෙලා එච්චරයි වෙනස. එතකොට අපට නිදාගත්තට නිින්ද මදි උදේට නැගිටිනකොට අප්පච්චි ඇඟමැලි කඩනවා අරහට මෙහාට ඇඹරෙනවා හැරෙනවා තව ඩිංගක් නිදාගත්තොත් හොඳයි මේ කයේ අවශ්‍යතාවයද සිතේ අවශ්‍යතාවයද අන්න තීන මිද්දේ ස්වභාවය. කය අවශ්‍යතාවයේ වෛද්‍යවරු කියනවා සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුට පැය 4ක් හොඳට නිදාගත්තොත් ඒ හොඳටම ඇති. ඕනනම් වැඩි වුණොත් පැය 6ක්. ඒ උපරිමයි. ඊට අවශ්‍ය නැහැ. නමුත් අනිත් කෙනෙකුට බොහෝ වේලා නිින්ද අවශ්‍ය වෙන්නේ අර කයේ අවශ්‍යතාවයත් එක්කලා සිතේ අවශ්‍යතාවය මුසු වෙනවා. මුසු වුණාන් පස්සේ දෙක බද්ධ වෙනවා. අපිට දෙක වෙන් කරගන්න බෑ. ඒක කයටම දාලා අපි යන්න හරිනවා. හරි තෙහෙට්ටුයි හරි අමාරුයි වේසයි නිදිමතයි කියලා ඒක කය පිටින්ම දාලා අපි නිදහස් වෙනවා. එතකොට තව සමහරු ඉන්නෝ දැන් ඕකේ අනිත් පැත්ත. දැන් අර මම කිව්වේ මගේ භාවනා කරන්න මම පුහුණු වෙන්න ගිය ගුරුවරයා මට දඬුවම් කළා ඔකේ අනිත් පැත්ත හිතලා. මොකද උන්වහන්සේ කිව්වා ඔබ වහන්සේට වීරිය නැහැ. ඔබ වහන්සේට තීන මිද්ද වැඩි. ඒ නිසා මහා අවුවේ මාව වාඩි කරවලා භාවනා කෙරේවා. වීරිය වැඩෙන්න කියලා. ඊට පස්සේ දැන් පාන්දර 3ට අවදි වෙන්න ඕන රෑ 10ට නිදා ගන්න ඕන. එතකොට 10ට තමයි භාවනා වැඩසටහන නිම වෙන්නේ. ඉතින් 10ට ඉවර වෙච්ච ගමන් නිින්ද යන්නේ නෑනේ. කොහොමත් 11වත් වෙනවා. ගිහිල්ලා දත් මැදලා මුණ කට හොදගෙන නිදා ගන්නකොට ඉතින් 11වත් වෙනවා. එතකොට 11යි උදේ 3ට අවදි වෙන්න ඕන. එතකොට පැය 4ක් විතර තමයි නිදා ගන්න තියෙන්නේ. ඒ කාලේ තීන මිද්දේ තේරෙන්නේ නැහැ, ඇඟේ අමාරුව තේරෙන්නේ නැහැ. ඉන්න බෑ උදේ පාන්දර නැගිට්ටන් පස්සේ නිදිමත්. ඉතින් දැන් මට ඒ නිින්ද මදි කොහොමද? ඊට පස්සේ අන්තිමට උන්වහන්සේ තීරණය කළා ඔබ වහන්සේ වීරයමදි අලසයි. ඒ නිසා භාවනාව වැඩෙන්නේ ඒ නිසා රෑ නිදා ගන්න වෙලාව තව අඩු කරන්න කියලා කිව්වා. දැන් අනිත් අය අනිත් අය දැන් 10ට ගිහිල්ලා නිදා ගන්නවා. මම 11 වෙනකන් ඉඳලා වුණ නිින්දට යන්න. 11ට නිින්දට යන්න. හැබැයි 3ට අවදි වෙන්න ඕන. ඊට පස්සේ 12 වෙනකන් මම අවදි වෙලා ඉන්න ඕන. හැබැයි 3ට අවදි වෙන්න ඕන. ඊට පස්සේ 12 වෙනකන් අවදි වෙලා ඉඳලා මම 2ට අවදි වෙන්න කිව්වා. ඊට පස්සේ 12 වෙනකන් නිදාගෙන මට 1ට අවදි වෙන්න කිව්වා. එතකොට අන්න ඒ සීමාව අනිත් පැත්තට ගියතර. උන්වහන්සේ තීරණය කළා මේ තීන මිද්දමයි වේ තියෙන්නේ. ඒ නිසා ඒක මර්ධනය කරන්න ඕනේ කියලා ඒක මර්ධනය කරන්න යනකොට අවසානයේ මට වෙනම රෝගයක් හැදුනා. කයේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්නේ නැති වෙනකොට මම පාන්දර නැගිටලා ලන්තැනුම පත්තු කරලා තියාගෙන මම සක්මන් කරනවා. මට සක්මනේදී නිින්ද යනවා. ඉතින් කාටද ඇවිදිනකොට නිින්ද යන්නේ? මේක කිව්වට පිළිගන්නේ නැහැ. අනිත් අය hina වෙනවා. ඇවිදිනකොට නිින්ද යනවා කියපුවා. එතකොට අන්තිමට මට භාවනාව කියන එක සම්පූර්ණයෙන්ම එපා වෙලා මට භාවනා කරන්න යම් මොහොතක ලෑස්ති වෙනවද? ඒ හැම මොහොතකම නිින්ද යන්න ගත්තා. අන්තිමට නිදිමත වළක්වා ගන්න බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන හොඳම උපක්‍රමය තමයි විවිධ උපක්‍රම දේශනා කරලා කරලා අවසානයේ එහෙමත් බැරි නම් නැගිටලා සක්මන් කරන්න. මට නැගිටලා සක්මන් කරනකොටම නිින්ද ගිහිල්ලා හීනක් පේනවා. සමහර අවස්ථාවලදී මම ඇදගෙන වැටෙනවා. එතකොට දැන් කිසිම භාවනා ගුරුවරයෙක්ගෙන් මගේ ප්‍රශ්නෙට උත්තරයක් විසඳුමක් නැහැ. එහෙම ඒවා වෙන කාටවත් වෙලා නැහැ. නමුත් මට එහෙම වුණා. ඇයි ඒ කයේ අවශ්‍යතාවය නොසලකා සිත ගැන විතරක් හිතලා සිත මෙල්ල කරන්න යාමේ ප්‍රතිපල. ඉතින් සාමාන්‍ය ලෝකයෝ කියන්නේ පැත්ත වෙන්නේ. කයේ අවශ්‍යතාවයටම හිතේ අවශ්‍යතාවයක් දාලා වැඩි වෙලා නිදා ගන්නවා. ඒතර අර හාමුදුරුවෝගේ අනිත් පැත්ත කළා කය අවශ්‍යතාවයත් හිතටම බැර කරලා තියලා ඒක හිතේ ඕනකමක් ඒක අලසකම ඒක තීන නිද්දේ කියලා ඒක මැඩපවත්තන්න අර හිම උපක්‍රම කළා ඉතින් ඒකෙන් අර විදිහේ හානියක් වුණා ඊට පස්සේ ඉතින් කාලයක් මම භාවනාව සම්පූර්ණයෙන් පැත්තකටම දාලා වෙනින් වැඩ කර කර ඉඳලා ඊට පස්සේ ටිකෙන් ටික භාවනා කරන්න ඕන කියලා හිතෙනකොට දැන් ඉතින් මේකට කාගෙන්වත් අහගන්න කෙනෙක් නැහැ කියන්නත් බැලැජ්ජයි. ඒ නිසා භාවනා කරන්න ඕන කියලා හිතුනහම හොඳට මම නිදා ගන්නවා කල්ලාතු. නිදාගෙන අවදි වෙලා ටිකක් වෙලා භාවනා කරනවා. එතකොට මගේ මනසට සංඥාවක් මන් දීලා තියෙනවා. දැන් මට නිදිමත එන්න විදිහක් නැහැ. මම දැන් නිදාගෙනයි නැගිට්ටේ. අන්න එහෙම එහෙම එහෙම එහෙම කරලා තමයි ටික ටික මනස ආපහු යථා තත්ත්වයට ගත්තේ. ඉතින් ඒකයි මම නිතරම කියන්නේ මේ මොන දේ වුණත් සමබරව පුහුණු කරන්න බැරි වුණොත් අපේ මනස කන පිට යන්නට පුළුවන් ඒක භාවනාවේ දෝෂයක් නෙමේ Tamanගේ ප්‍රතිපදාව පුහුණු කිරීමේ තියෙන අසමතුලිත භාවය නිසා එතකොට අපි තේරුම් ගන්නට ඕන ඔය විදිහට තීන මිද්දයයි කියලා කියන්නේ මනසේ තියෙන උදාසීන බව. එබඳු තීන මිද්දයක් ඇති වුණොත් අපි තේරුම් ගන්නට ඕන දැන් මට තීන මිද්දයක් ඇති වුණා. ඒ තීන මිද්දේ ඇතිවීමේ හේතු මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරම්මණයන් කෙරෙහි මනසේ ඇතිවෙන නොකමැත්ත. ඒ කියන්නේ අරතිය. කුසල ධර්මයන් පිළිබඳව හොඳ දේවල් කරන්න, කුසල් වඩන්න, යහපත් දේ කරන්න මනස උනන්දු වෙන්නේ අරති. ඊළඟට ඇඟමැලි කැඩීම, ඇඟේ තියෙන හිරිගතිය. ඊළඟට ඈනුම් මැරීම. ඊළඟට වැඩිපුර ආහාර අරගෙන ඇති වෙන බත් මතය ඊළඟට අධික තෙහෙට්ටු භාවය මෙන්න මේ වගේ කරුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට ගියෙන් පස්සේ ඒක අල්ලාගෙන සිත උදාසීන වෙන්නට පටන් ගන්නවා. දැන් ඔය කියපු කරුණු කෙනෙකුට නිදිමත ඇති වෙන්න හොඳ පසුබිම. නිකන් වැඩි ආලෝකයක් නැති අඳුරු පරිසරය, තෙහෙට්ටු ගතිය, එතකොට කුසල් දහම් වල මනස උනන්දු නොවන ගතිය, ඇඟේ මැලි ගතිය ඈනුම් යන ගතිය එතකොට ඈනුම් යාම ආමාශය ඇතුලේ සිද්ධ වෙන යම් යම් විපර්යාසයන් නිසා වෙන්න පුළුවන් කියලා ඔක්සිජන් වායුවේ අඩු වැඩිකම මත වෙන්නට පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. එතකොට එහෙම වුණාට ඈනුයාමත් එක්ක අපිට සංඥාවක් එනවා. දැන් නම් නිදිමතයි හොඳටම. දැන් නිින්ද අවශ්‍යයි. එතකොට මෙහෙම සංඥා අපේ මනස විසින් ගන්නවා. අන්න අපි නුවණින් නෙමෙයි හිතන්නේ. අපි ඇබ්බැහිය මත. දැන් අපේ ලංකාවේ විතරක්ද මන්ද ඒක නෑ මිනිස්සුන් කාගේ තියෙන ස්වභාවය. තව කෙනෙකුට ඈනුමක් යනවා දැක්කොත් අනිත් අයටත් ඈනුම යනවා. ඒ මොකද අර සංඥාවට අක්කලා අපි ගන්නවා. ඒ තරම් වේගෙන් අනුන්ගේ සංඥා අපි ගන්නවා. අරගත්තු ගමන් ඒ ස්වභාවය Taman තුලත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒතර මේ තරම්ම ඒකයි මම කිව්වේ අර හරියට මේ සතිපට්ඨාන භාවනාව කළොත් Tamanට Taman පාලනය කරගන්න පුළුවන්. කවදාවත් ඒතනත්තාව මෝහණය කරන්න බෑ. කෙබඳු මෝහන ශිල්පියෙකුට. මෝහණය කිරීමේදී මොකද්ද කරන්නේ? අපේ මනස අනේකා යෝජනා කරන දෙයට අවනත වෙනවා. අවනත වෙනවා කියලා කියන්නේ ඒක නිකන් අහගෙන ඉන්නවා තේරුම් ගන්නවා විතර නෙමෙයි ඒ කියන දේ ඒ විදිහින් අපි භුක්ති විඳිනවා ඔන්න දැන් නිදිමතයි දැන් ඔන්න හොඳට නිදා ගන්නවා කියනකොට ඒක භුක්ති විඳලා අපි නිදා ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි අර අනිකාට ඈනුම් යනකොට එතකොට ඇඟ මැලි ගතිය, පීඩාව, වෙහෙස, තෙහෙට්ටුව මේවා ගැන නුවණින් තොරව කල්පනා කරනකොට ඒ පුද්ගලයා ඒක තීන මිද්දේ ඇතිවීමේ එක් හේතුවක් වෙනවා. යමෙක් ඒ පිළිබඳව නුවණින් කල්පනා කරනවා නම් නුවණින් කල්පනා කරනවා කියන්නේ හේතුඵලානෝ යෝනිසෝ මනසිකාරේ. සිතනකොට ඒ තීන මිද්දේ මතුවීමේ හේතු Tamanට දැනෙනවා. දැනගත්තාම ඒවා වෙනස් කරන්න පුළුවන්, ප්‍රහාණය කරන්න පුළුවන්. ඒවා ප්‍රහාණය කරන්නට ආරම්භක වීර්ය ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. වීර්ය තුන් ආකාරයක් තියෙනවා. යමක් අරඹන්නට දරන උත්සාහය ආරම්භක ධාතු. ය ආරම්භ කරපු දේ පවත්වාගෙන යන්නට දරන උත්සාහය නික්කම ධාතු. ආරම්භ කරපු දේ Taman බලාපොරොත්තු වෙන ඵලය ලැබෙන තෙක් නොනවත්වාම කොතෙක් බාධකාවත් ඒ සියලු බාධක මැඩගෙන කරගෙන යන ස්වභාවය පරක්කම ධාතු. ඒකයි පරාක්‍රමය කියන්නේ. පරාක්‍රමය කියලා කියන්නේ කොච්චර බාධක ආවත් ඒ කිසිම බාධකයකින් නවතින්නේ නැතුව තමන් ඉලක්ක කරපු කාර්යය සඵල කරගෙනමයි නවතින්නේ. තම පරාක්‍රමය කියන්නේ. අපි හුඟක් දෙනකොට දේවල් ආරම්භන්න පුළුවන්. ආරම්භක වීරය අපි හුඟක් දෙනකොට තියෙනවා. හැබැයි නික්කම ධාතු, නික්කම වීරය ගොඩක් දෙනකොට අඩුයි. ඒ කියන්නේ ආරම්භ කරපු දේ පවත්වාගෙන යාමේ වීරය අඩුයි. අපිට දහම් ඇසීමටත් ඒක වෙනවා. භාවනා කිරීමටත් ඒක වෙනවා. පන්සල් එන එකටත් ඒක වෙනවා. ආරම්භ කරන්න පුළුවන් හොඳ අදහසින් ආහද හොඳ දිනයක් අද වෙසක් පොය අද පොසොන් පොය හොඳ අදිෂ්ඨානයක් ඇතිගෙන අද ඉඳලා මම පන්සිල් රකින්න අද ඉඳලා මම බණ අහන්නට අද ඉඳලා ටික වෙලාවක් හරි භාවනා කරන්න ඉතින් මෙහෙම හොඳ තීරණ අරගෙන අපි ආරම්භ කරනවා ඒකට අපි කාටත් හයිය තියෙනවා හැබැයි ආරම්භ කරපු දේ පවත්වාගෙන යන්න ඒ වීර්යෙන් බෑ ඒකට වෙනම ඊට වඩා ප්‍රබල වීර්යක් ඕනේ ඒක තමයි නික්කම ධාතු කියන්නේ. එතකොට ඒ වීර්යෙන් පමණක් බෑ පරමාර්ථය සාධනය කරන්න ඒකට ඊට වඩා ප්‍රබල වීරයක් තියෙන්න ඕනේ. කියන්නේ මොන බාධකයාවත් ඒ බාධකෙ බිඳගෙන Tamanගේ පරමාර්ථය වෙත යන්නට හයිය. ඒකට කියනවා පරක්කම ධාතුව. මේ තුන් ආකාර වීරය පිළිබඳව නුවණින් කල්පනා කරලා අර තීන මිද්ද ඇතිවීමේ හේතු හඳුනාගෙන ඒවා වෙනස් කරලා ඒවා මැඩපවත්වලා ඒවා යටපත් කරලා අපට වීර්යෙන් යුක්තව තීන මිද්දය මැඩ පවත්වා ගන්නට උත්සාහ කළ යුතුයි. ඊළඟට ඒ අහෝසි වුණු තීන මිද්දේ නැවත මතු නොවෙන්නට මගේ මනස පවත්වා ගන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒතනත්තා එය පුරුදු පුහුණු කරන්න ඕනේ. හැබැයි ඒ සඳහා කෙනෙකුට ආහාර පාන ගැනත් ඇතැම් විට සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් කෑම කන ප්‍රමාණය පිළිබඳව. එතකොට දැන් මම හිතන්නේ එදා අපි ගමනක් ගියා. එතකොට ලාල් මහත්තයා දවල්ට එච්චර කෑම ගත්තේ නැහැ. මොකද ගත්තේ නැත්තේ වාහනේ එක දිගට තනි කෙනෙන් පාරේ යනකොට කෑම අරගෙන හොඳට ඇඟ මේ කුසගෙන නිවලා හොඳට කුස පිළලා තිබුණොත් නිදිමතේ මේ ප්‍රවණතාවය වැඩි. එතකොට තීන මිද්දේට එක සාධකයක් තමයි බත්මත කියන එක. ආහාර අරගත්තාම ඇති වෙන වෙහෙස කර බව. මොකද ඒ ආහාර ටික දිරව ගන්න කය ඇතුළ ලොකු ශක්තියක් වැය කරන්න ඕන. එතකොට අර මොළයට ස්නායු වලට ඒව පෝෂණය වෙන්න තියෙන ඒව උත්තේජනය කරන්න තියෙන ශක්තිය ටිකක් අඩු වෙලා යනවා. අවම වෙනවා. එතකොට ඒක උදව් කරගන්නවා තීන මිද්ද. ඒක කය සිද්ධ වෙන ප්‍රශ්නයක්. ඒක මනසට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර මනස විසින් ඒක උදව් කරගන්නවා. තමන්ට නිදිමත එහෙම නැත්නම් මනස උදාසීන වෙන්නට. එතකොට ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට නිදාගන්නේ කීයටද? අවදි වෙන්නේ කීයටද? ඊළඟට දවසේ අවශ්‍ය තරම් කයට ව්‍යායාම කරනවද? අපි හරියට හුස්ම ගන්නවද අඩුතරමින්? අවශ්‍ය තරම් ඔක්සිජන් අපේ ශරීරයට ඇතුළත් වෙනවද? අපේ පෙනහල්ලට අවශ්‍ය තරම් අවශ්‍ය ප්‍රමාණයෙන් ඔක්සිජන් ක්‍රියාත්මක වෙනවද? එතකොට ඉන්න පරිසරයේ ආලෝක తත්වය කොහොමද? එතකොට සිතට දැනෙන්නේ මොනවද? මේ හැම දෙයක් පිළිබඳවම අපට සැලකිලිමත් වෙන්නට වෙනවා තීන මිද්දය අඩු කර ගැනීමේදී මොකද මේ හැම දෙයක්ම තීන මිද්දයට සාධක වෙන්නට පුළුවන් නිසා මේ විදිහට තීන මිද්ද ඇතිවීමේ හේතු හොයාගෙන ඒවා ප්‍රහාණය කිරීමේ දුරු කිරීමේ හේතු හඳුනාගෙන ඒවා දුරු කරන්නට ඕන නැවත නොහට ගන්නට අපි කුමක්ද කළ යුත්තේ කියලා තේරුම් අරගෙන පුහුණු කරන්න. ඔය කිව්වේ අපි තුන්වෙනි නීවරණ ධර්මයේ ගැන. හැබැයි දැන් පැයකමාරක් ගියා. එතකොට අපි ඊටු දෙක කෙටියෙන් විස්තර කරලා නවත්තමු ඊළඟ දවසේ අපි ඊටු ටික පැහැදිලි කරගන්න නේ. ඔව් අපි මේක ඉවරනන් පස්සේ අපි කතා කරමු නැත්නම් මේක ඉවර කරන්න. ඔව්. අපි අද ඉවර ගන්නෙත් නැහැ. ඔව්. මොකද ඇත්තටම මේවා අර ටිකක් විග්‍රහ කරලා සාකච්ඡා කළොත් ටික ටික හරි ඔළුවේ රැඳෙනවා. එහෙම නැති වුණොත් ඉතින් දැන් පාළියේ තියෙන හැටියට මේක ඉක්මනින් පැහැදිලි කරගෙන යන්න නම් පුළුවන්. ඉතින් එහෙම කළොත් යමක් ඔව් අර ඔළුවට වැටෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට ඊළඟ නීවරණ ධර්මය තමයි විචිකිච්ඡාව. උද්දච්ච කුච්ච උද්දච්ච කුච්චය කියලා කියන්නේ මනස වික්ෂිප්ත වෙන බව. උද්දච්ච කියලා කියන්නේ කැළඹෙන බව, කුක්කුච්ච කියන්නේ තැවෙන බව. කැළඹෙන හැම මොහොතකම මනසේ පොඩි ਸੰతాපයකුත් මතුවෙන්න ඔය දෙක එකට හැමතිස්සෙම මතුවෙන්නේ. ਸੰతాපය නිසාම කැළඹෙන්නට පුළුවන්. දැන් අයියෝ මට මේ පින්කම කරගන්න බැරි වුණා. අද මට පන්සල් යන්න බැරි වුණා කියලා හිතනකොටම අන්න මනස කැළඹෙනවා. එතකොට පොඩි පසුතැවිල්ලක් ඇතිවෙනවා. එතකොට අයියෝ මං අතින් මේ පාප කර්මය වුණා. මං අතින් සතෙක් මැරුණා කියලා හිතනකොට මේ ඇති වෙන පසුතැවිල්ලත් එක්කලා මනස කැළඹෙන්නට ගන්නවා. එහෙමනම් කුක්කුච්ච යම් තැනකද ඒ කියන්නේ කුකුස ඒ තැවෙන ගතිය යම් තැනකද එතන අනිවාර්යෙන් වික්ෂිප්ත බව ඇති වෙනවා. ඒ නිසා මනස ඒ විදිහෙන් තැවෙන එතකොට මේ විදිහේ උද්දච්ච කුච්ච මේ විදිහේ කැළවෙන ස්වභාවය විවිධ හේතු නිසා මතුවෙන්නට පුළුවන්. කල අකුසල් නොකල කුසල් ඒ වගේම වික්ෂිප්ත වෙන්නට සුදුසු අරමුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්දච්ච කුකුච්ච ඇතිවීමේ හේතුව හැටියට මනස වික්ෂිප්ත වෙන අරමුණු මොනවද එහෙම අරමුණු එක එක්කෙනාට එක එක දේවල් තමන් හිතන හැටි අපි හිතමු රස්සාවට යන්න තියනවා දැන් හෙට ගියන් පස්සේ මේව මෙහෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එතෙන්දි කො මොකක් වෙයිද දන්නේ මොකද්ද මන් දෙන උත්තරේ දැන් මෙහෙම දිගට දිගට හිතාගෙන යනකොට මොකද වෙන්නේ මනස වික්ෂිප්ත වෙනවා මනස කැළඹෙන්නට ගන්නවා එතකොට මේ අභියෝගයට මුහුණ දෙන්න Taman ලෑස්ති නැහැ. එතකොට ඉදිරියේ ලොකු හානියක් වෙන්න පුළුවන්. එතකොට මේ ටික කෙටියෙන් ගත්තොත් මොකක් නිසාද මිනිස්සු කැළඹෙන්නේ? Taman අකමැති දේ සිදු වේවිද? Taman කැමති දේ සිදු නොවේවිද කියන ප්‍රශ්න දෙකත් එක්කලා. මුළු ලෝකෙම මිනිස්සු හැම කෙනාටම තියෙන ප්‍රශ්න දෙකයි. දැන් ගොඩක් දෙනා කියනවා අද හරි ප්‍රශ්න මේ වර්තමානයේ හරි සංකීර්ණයි සමාජයේ ප්‍රශ්න වැඩි ප්‍රශ්න එන පැති වැඩි නොඑක් જાති කියලා. නමුත් එදා මිනිස්සුන්ට තිබුණේ ප්‍රශ්න දෙකයි. අද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දෙකයි. තව අවුරුදු දහස් ගාණකින් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දෙකයි. ඒ මොනවද? Taman කැමති දේ සිදු නොවේයිද? Taman අකමැති දේ සිදු වෙයිද? ඇයි මේ ප්‍රශ්න දෙක මතුවෙන්නේ? Taman කැමති අකමැති කියලා ලෝකයේ දෙකට බෙදා ගැනීම නිසා. ඇයි අපි දෙකට බෙදාගන්නේ? අවිද්‍යාව නිසා. හරියට කරුණු වැටහෙන්නේ හරියට වැටහෙනවා නම් එහෙම බෙදාගන්නේ නැහැ. තියෙන හැටියට ඒවට මුහුණ දෙමින් ඒවෙන් ගත යුතු ප්‍රයෝජනයක් ගන්නවා. නමුත් ඒ ප්‍රයෝජන ගන්නවා වෙනුවට අවිද්‍යාව නිසා මුලාව නිසා යථා ස්වභාවයෙන් හඳුනා ගන්න බැරි නිසා අපි අපේ රුචික අරුචිකම් වලට වහල් වෙනවා ඒ නිසා අපි කැමැති අකමැති කියලා ලෝකයේ දෙකට බෙදා ගන්නවා එහෙම දෙකට බෙදාගත්තු තැන ඉඳලා අපි කැළඹෙනවා අකමැති දේවල් වෙයිද කැමැති දේවල් නොවේද මේකෙන් නිරන්තරයෙන් වික්ෂිප්ත වෙනවා. ඒකට මෙන්න මේ ආරම්මණයන් පිළිබඳව අයෝනිසෝ මනසිකාරය නුවණින් තොරව කල්පනා කිරීම. නිසා මේවා උත්සන්න වෙනවා. අර මම කිව්ව එක්තරා කාලයක් මගේ ජීවිතයේ තිබුණා පින්කම් කර කර ප්‍රාර්ථනා කළා මම අකමැති දේවල් වෙන්න එපා බැනුම් අහන්න වෙන්න එපා දොස් අහන්න වෙන්න එපා. එහෙම හිතන්න හිතන්න කලබිල්ල වැඩි වෙනවා. හිතන්න හිතන්න දුක් විඳිනවා වැඩි වෙනවා. මොකද්ද හේතුව? ඒ මනස වික්ෂිප්ත වෙන කරුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් සිටී. අවසානයේ යෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට ඒ කොහොමද? මොකක් නිසාද මනස කැළඹෙන්නේ? ඇයි මම මේක ප්‍රතික්ෂේප කරන්නේ? එතකොට ඒ ප්‍රතික්ෂේප කරන දේවල් ලැබුණයි කියලා මට මොකද්ද සිද්ධ වෙලා තියෙන වෙනස? එතකොට අකමැති කැමති දේවල් නොලැබී ගියයි කියලා මට මොකද්ද සිද්ධ වෙලා තියෙන වෙනස මෙන්න මේ විදිහට හේතුඵල වශයෙන් නුවණින් කල්පනා කරලා විග්‍රහ කරලා දැනගත්තාම අපට පැහැදිලි වෙනවා මෙතන අමුතුවෙන් කැළඹෙන්නට දෙයක් නැහැ කියලා. අන්න හේතු හොයාගෙන වෙනස් කරගත්තන් පස්සේ අර කැළඹීම නැති වෙනවා. මනසේ සංසුන් බව, ඒකාග්‍රතාවය, උපේක්ෂාව තහවුරු වෙන්නට පටන් ගන්නවා. අපි ඕන කෙනෙකුට මේ ස්වභාවය අත්හදා බලන්නට පුළුවන්, පුහුණු කරන්නට පුළුවන්. ඒ කැළඹීම සම්පූර්ණයෙන් මනසින් ඉවත් වෙලා මනස සංසුන් වෙන හැටි, මනස උපේක්ෂා සහගත වෙන හැටි Tamanට දැක ගන්නට පුළුවන්. ඊළඟට දැන් උපන්නා වූ වික්ෂිප්ත බව හඳුනාගත්තා මගේ මනස වික්ෂිප්තයි කියලා දැනගත්තා දැන් සංසුන් කරගන්න ඕනේ කියලා තේරුම් ගන්නවා තේරුම් අරගෙන වික්ෂිප්ත වීමේ හේතු හොයනවා දැන් පහුගිය දවසක එඩ්මන්ටන් ගිහිල්ලා අපි ධර්ම දේශනා කරද්දී ඒ වගේ ඒ එක අම්මා කෙනෙකුට ලැබිච්ච අත්දැකීමක් කිව්වා මහත්තයාව බස් එකට එක්කන් යනවා රාත්‍රී වැඩට යන්න බස් එක ගන්න. එතකොට 9ට බස් එක ගන්න ඕන. දැන් 9ට 10යි තියෙන්නේ. දැන් යනකොට ට්‍රැෆික් වැඩි. ඒ වෙලාවට යා ගන්න බෑ. දැන් එහෙන් දානවා මෙහෙන් දානවා දැන් පාරත් වරදිනවා අර වාහනවල හැප්පෙන්න යනවා. දැන් හොත්තටම කැළඹෙනවා. දැන් මේ කැළඹෙනකොට ඉතින් භාවනාවට තරමක් යොමු වෙලා ඉන්න කෙනෙක් නිසා ඒ අම්මට දැනෙනවා දැන් මගේ මනස වික්ෂිප්තයි. එතකොට අන්න වික්ෂිප්තයි කියලා දැනගත්තා. හැබැයි අම්මා කියනවා දැනගත්තට මේක වෙනස් කරගන්න මට බෑ. ඇයි මොකද දැන් අර ඉදිරි අරමුණ ගැන දැන් බස් එක වරදීදෝ කියන ප්‍රශ්නේ ඊට වඩා බරපතලයි. එතකොට එහෙමනම් ඒ අරමුණට අපි වැඩි අගයක් දෙන තාක්කල් අපිට මේ ස්වභාවය වෙනස් කරගන්න අමාරුයි. පස්සේ මහත්තයාට මේ ස්වභාවය තේරලා මහත්තයා කියලා තියෙනවා අයින් වෙන්න මම ගන්නම් වාහනේ කියලා. ඊට පස්සේ අර ඩ්‍රයිවිං සීට් එකෙන් අනිත් සීට් එකට ආවට පස්සේ කල්පනා වුණලු මං ඇයි එච්චර කැළඹුනේ දැන් අතන ඉන්නකන් ඒක තීරණය කරගන්න බෑ එතකොට මොකද මේ මට්ටමට පුහුණු කරලා නැති නිසා එහෙම නැත්නම් ඒ වෙලේ වුණත් මනස සංසුන් කරගන්න පුළුවන්. දැන් එතකොට ඩ්‍රයිවිං සීට් එකෙන් අයින් වුණාට පස්සේ දැන් Tamanට තේරෙනවා මගේ මනස ගොඩක් කැළඹුණා. එච්චර එහෙම කැළඹෙන්න ඕනේ නැහැ. ඉතින් දැන් බස් එකට යන්න බැරි වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් රාත්‍රී 11යි බස් එකට යනවා. එතකොට කල්පනා වුණාලු මෙච්චර පැහැදිලි විසඳුමක් තියෙද්දි නේද මම මේ කලබල වුනේ. ඊට පස්සේ මහත්යත් යෝජනා කරලා තිනවා දැන් අපි මේ කලබල වෙලා ගියාට වැඩක් නැහැ. දැන් බස් එක අල්ලගන්න බෑ. ඒ නිසා අපි යන් ගෙදර. ඊට පස්සේ නෝන අහලා තියෙනවා එහෙනම් 11 බස් එකට එන්න පුළුවන්. ඔය 11 බස් එකට එමු අපි. එතකොට 12 මාර විතර වෙනකොට වැඩට යන්න පුළුවන්. ඉතින් එතකොට ප්‍රශ්නේ එතනින් ඉවරයි. නමුත් දැන් මේ අර මනස කැළඹෙන අරමුණ ගැන අයෝනිසෝ මනසිකාරයෙන් හිතන්න හිතන්න ඒකට වැඩි අගයක් දෙන්න දෙන්න නැවත නැවත ඒකම ඒකමත් වෙන එල්ලෙන්න එල්ලෙන්න කොහොමවත් ඉන්න වාඩි වෙලා ඉන්න සීට් එකේ ඉන්න බැරි මට්ටමට කැළඹෙනවා. සිත විතරක් නෙමෙයි ගතත් ගැහෙන්න ගන්නවා. ඊට පස්සේ මේක කරකෝණ එක කරකෝණ පැත්තට නෙමෙයි කැපෙන්නේ. බ්‍රේක් එක නෙමෙයි වදින්නේ. මේ විදිහට තනි කරම විකෘති වෙනවා පුද්ගලයා අර මනෝභාවයන් නිසි විදිහට හඳුනාගෙන පාලනය කරගත්තේ නැත්තම්. එතකොට වික්ෂිප්ත වෙනකොට වික්ෂිප්ත බවයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒ මොකක් නිසාද කියලා හේතු හඳුනා ගන්න ඕනේ. හේතු වෙනස් කර ගන්න ඕනේ. වෙනස් කරගත්තෙන් පස්සේ ඒ අහෝසි වුණු වික්ෂිප්ත භාවය යලිමතු නොවන්නට මම මනස පවත්වා ගන්නේ කොහොමද කියලා පුහුණු කරන්න ඒ විදිහෙන් පුහුණු කළොත් අපට වික්ෂිප්ත භාවයේ කලක් යද්දී බොහෝ දුරට අවම කරගෙන මානසික සංසුන් භාවය ඒකාග්‍රතාවය උපේක්ෂාව මනසට පුහුණු කරගන්න පුළුවන් ඊළඟ පස්වෙනි නීවරණ ධර්මයේ තමයි විචිකිච්ඡාව විචිකිච්ඡාවයි කියලා කියන්නේ සැකය ප්‍රතඥ ඕනම කෙනෙකුට සැක සංකා ඇති වෙන්නට පුළුවන්. මෙතන නීවරණ සැකය දෙආකාරයි. අපි හිතමු දැන් මං සංදියකට ගියන් පස්සේ මම යා යුතු පාර මේ පැත්තද අර පැත්තද කියලා හිතෙන්න පුළුවන්. මේකත් සැකයක් තමයි. නමුත් ඒ සැකය නිවන් දකින්න බාධා වෙන නීවරණයක් නෙවෙයි. එහෙම සැක සංකා රහතන් වහන්සේ නමකට උනත් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ පාරේ කල්ැතුව ගිහිල්ලා නැත්තම් ඒ පැත්තට දයන්නේ මේ පැත්තට දයන්නේ කියන ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. ඒක ඒ මාවත ගැන නොදන්නා නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ඒක නිවන් දකින්න බාධාවක් නෑ. නිවන් දකින්න බාධා වෙන්නේ මේ නිවන් මඟ පිළිබඳව ඇති වෙන සැක සංකා. බුදුහාමුදුරුව ගැන, ධර්මයේ ගැන, ඒ දහම පුහුණු කළ සංඝරත්නය ගැන, ප්‍රතිපදාව ගැන, පටිච්ච සමුප්පාදය ගැන, පෙර භවය ගැන, මතු භවය ගැන, සීලය ගැන මේ විදිහේ තමන් පුරන ප්‍රතිපත්තිය ගැන බුද්ධ ආදී අටතන සැකයයි කියලා කියන්නේ ওই විදිහට බුද්ධ ධම්ම සංඝ සික්ඛා ඊළඟට පුබ්බන්ත අපරන්ත පුබ්බන්ත අපරන්ත පටිච්ච සමුප්පාද කියන මේ කරුණු අට පිළිබඳව සිතෙහි ඇතිවෙන සැක සංකා. එතකොට සැක සංකා ඇතිවීම ප්‍රත්‍යජන ස්වභාවය. කියන්නේ ප්‍රඥාව අඩු ඕනම කෙනෙකුට සැක සංකා ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇති වුණු සැනින් මට මේ සැකයකුයි ඇති වුනේ කියලා දැනගන්නට ඕනේ. ඒකට බය වෙන එක නෙමෙයි. පොයි බුදුහාමුදුරුව ගැන සැක කරන්න හොඳ නැහැ, ධර්මය ගැන සැක කරන්න හොඳ නැහැ කියලා කලබල වෙලා ඒක හංග ගන්න එක නෙමෙයි. ඒකයි මම නිතරම කියන්නේ. උගුරට හොරා බෙහෙත් ගන්නට බෑ සැකයක් ඇති වුණා නේ සැකේ එළියට ගන්න ඕනේ. මට මේ සැකයක් ඇති වුණා. ඇයි ඒ සැකේ ඇති වුනේ? මොකක් නිසාද ඇති වුනේ? මොකක්ද ඒකේ හේතු? අන්න හේතු හොයන්න ඕනේ. ඊට පස්සේ Tamanට දැනෙන්න ගන්නවා මේ කාරණේ ගැන මට තේරෙන්නේ නැහැ. මේ කාරණේ ගැන මම වැරදි විදිහට හිතුවා. මම මේ කාරණේ මීට ඉස්සෙල්ලා අහලා නැහැ. එහෙම නැත්නම් මට සද්ධාව අඩුයි. එහෙම නැත්නම් මට ප්‍රඥාව අඩුයි. මේ කරුණ විනිශ්චය කරගන්න බෑ. මේව මොනවා හරි Tamanට දැනෙනවා. ඒ සැකේ ඇතිවීමේ හේතු. ඊට පස්සේ හේතු වෙනස් කරගන්න ඕන. සද්ධාව අඩු නම් සද්ධාව වැඩෙන විදිහේ භාවනාවන් පුහුණු කරන්න ඕන. ප්‍රඥාව අඩු නම් ප්‍රඥාව වැඩෙන විදිහේ ප්‍රතිපදාවන් පුහුණු කරන්න ඕන. Tamanට තනියෙන් ඒ ප්‍රතිපදාව පුහුණු කරන්න බැරි නම් දැන උගත් භික්ෂුන් වහන්සේලා ගිහි පින්නතුන් මුණ ගැහෙන්න ඕන. ඒගොල්ලන්ගෙන් විමසන්න ඕන කුසලය මොකද්ද අකුසලය මොකක්ද? කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද? ධර්මය මොකද්ද අධර්මය මොකද්ද? විමසන්න ඕන. විමසලා ඒ ධර්මයන් වෙන වෙනම විනිශ්චය කරගන්නට පුළුවන් වුණාට පස්සේ විචිකිච්ඡාව අඩු කර ගැනීමේ ප්‍රධාන ක්‍රමයේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ධර්ම වවත්තාන. එහෙම නැත්නම් ධම්මවිචේ සම්බොජ්ජං. ධර්මයන් වෙන් වෙන් කොට විනිශ්චය කර ගැනීම. මේක කුසලයයි. කුසලයේ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේක අකුසලයයි. මේක අකුසලයේ වෙන්නේ මෙහෙමයි. මේ සද්ධාවයි, මේ ප්‍රඥාවයි, මේ ධර්ම වෙන වෙනම හොඳට හඳුනා ගන්නවා. ඒකට මම ප්‍රඥාව හැටියට පැහැදිලි කළා. එතකොට ඒ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ සහ හේතුඵල සම්බන්ධතාවයන් පිළිබඳ මනවින් පැහැදෙන්න පැහැදෙන්න හඳුනා ගන්න හඳුනා ගන්න වැටහෙන්න වැටහෙන්න සැක සංකා දුරු වෙනවා ඒ විචිකිච්ඡාව දුරු වුණාම දැන් මේ පිළිබඳව සැකේ මට දුරු වුණයි කියලා හඳුනා ගන්නවා ඒ දුරු වුණු විචිකිච්ඡාව නැවත මතු නොවන්නට මගේ මනස කෙසේ පවත්වා ගත යුතුද කියලා ඒ පිළිබඳව නැවත නැවත පුහුණු කිරීම විචිකිච්ඡාව දුරු කිරීමේ ක්‍රමයයි එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ. ඇයි මේවට නීවරණ කියලා කියන්නේ? මනස ආවරණය කරනවා, මනස අඳුරු කරනවා, මනස කිලුටු කරනවා විශේෂයෙන්ම නිවන් මඟ අහුරන නිසා මේවාට කියනවා නීවරණ ධර්ම කියලා. මනසේ ප්‍රභාව හෝසි කරනවා. එතකොට මේ ධර්මතාවයන් යමෙකුගේ සිතේ හටගන්නට පුළුවන් ඕනම කෙනෙකුගේ සිතේ හටගන්න පුළුවන් විවිධ මොහුණු වලින් හටගන්නට පුළුවන්. එසේ හටගන්නකොට මේ නීවරණය හටගත්තයි කියලා දැනගන්නවා ඊළඟට ඒක හටගත්තේ කොහොමද කියලා හොයාගන්නවා ඒක නැති කරන්නේ කොහොමද කියලා හොයාගන්නවා නැති කළාට පස්සේ ඒක යලින් උපදින ආකාරයෙන් මනස පවත්වා ගන්නේ කොහොමද කියලා පුහුණු වෙනවා. මෙසේ යම් කෙනෙක් පුහුණු වෙනවා නම් මහණෙනි ඒ තනත්තා නීවරණ ධර්ම පිළිබඳව සිහි කරමින් ධම්මානුපස්සනාව වඩනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මෙසේ තමන් පිළිබඳව සිහි කරමින් ධම්මානුපස්සනාව වඩනවා. ඒ වගේම අනුන් පිළිබඳව. අන්න අහවලාට දැන් කාමච්ඡන්දයක් ඇති වෙලා. අහවලාගේ මනසේ ද්වේෂයක් පහළ වෙලා. අන්න අහවලාට දැන් තීන මිද්දේ මතුවෙලා. අහවලාගේ මනස වික්ෂිප්ත වෙලා අහවලා මේ මේ දේ ගැන සැක කරනවා මෙහෙම. Taman ගැනත් මෙහෙම දකින්න ඕන. අනුන්ට සිද්ධ වෙන දේත් දකින්න ඕන. අනුන් සහ Taman සසඳමින් දකින්නට ඕන. ඒවයිසේ ඇතිවීමේ හේතු දකින්න ඕන. වෙනස් කරන්න ඕන. මෙසේ කලක් පුහුණු කරනකොට මේ නීවරණ ධර්ම පමණයි මෙහි අන් කිසිවක් නැහැ. මෙහි අකණ්ඩව පැවතීමේ 아무තු බලයක් නැහැ, 아무තු ශක්තියක් නැහැ. මේ හේතුවෙන් හටගෙන මේ ධර්මතාවයන් අහෝසි වෙනවයි කියලා මේවා මනවින් ධර්මතාවයන් වශයෙන් වටහා ගන්නවා. එසේ වටහා ගත්තාම එහි ඇලෙන්නට දෙයක්වත් නැහැ. එහි ගැටෙන්නට දෙයක්වත් නැහැ කියලා නිවැරදිව තේරුම් අරගෙන නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකයේ පිළිබඳව කිසිවක් උපාදාන කරගන්නේ තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නෙත් නැහැ. ගැටුමෙන් උපාදාන කරගන්නෙත් නැහැ. මනස නිදහස් කරගෙන ප්‍රඥාව දියුණු කරලා නිවන් අවබෝධයේ පිණිස පුහුණු වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ කරුණු නැවත නැවත සිතලා කල්පනා කරලා මේ නීවරණ ධර්මයන් මනසේ පහළ වෙන අවස්ථාවන්හිදී ඒවා පිළිබඳව සිහිය උපදවාගෙන සතිපට්ඨාන භාවනාව පුහුණු කරන්නට හැම දිනාටම කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය, සිහි කල්පනාව අවදි වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයටත් මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැවිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා